ඒක ඒ මජ්ක්‍ධිම නිකාය පොතේ ඉසිසලම් වගේ තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. ඉතින් ඒක පුදුමාකාර විදිහට සරුවච්චන් වහන්සේ තමන් වහන්සේ ලෝකේ දිහා දාන දකින්න හැටි ඒ වගේම තමන් වහන්සේගේ අතිජාත පුත්‍රයෙක් වශයෙන් මේ ලෝකෙට බිහි වෙන රහතන් වහන්සේ නමක් ඒ කාරණා දිහා බලන හැටි ඒ වගේ මේ தත්වෙරපත් වෙන සීක පුද්ගලයෙක් හික්මන කෙනෙක් බලන හැටි සහ කිසිවක් නොදත් අන්ධ පෘ탁ජනෙක් බලන හැටි කියන හතර පැත්තකින් ගෙනහැර දක්වනවා. ඉතින් ඒක ඇත්තටම අන්ධ පෘ탁ජනෙකුටත් ඇස්සරවන සුළුයි. ඒ වගේම මේ අන්ධ පෘ탁ජන භාවයේ ඉක්මවලා යම් කෙනෙක් සුත්තවත්තරියේ ශාවකෙක් කරන නැත්නම් කල්යාණ සත්පුරුෂයෙක් කරන නැත්නම් සීක පුද්ගලයෙක් වෙනවා නම් එයාටත් යම් ප්‍රමාණික සංසන්දනයක් සාපේක්ෂතාවකින් පෙන්නනවා මේ බණන ආහඬ මේ විදිහට කටයුතු නොකරන්න මම හිතපු තැන අතන එතින්ලා අද වෙනකොට මේ කියන කාරණා අනුව මම මෙන්න මෙච්චරක් පොඩ්ඩක් ඉදිරියට අවිලා තියෙනවා එහෙම නැත්නම් මම මේ විදිහට හික්මෙනවා මම මේක හික්මීමේ මාර්ගයක් කරගන්නවා මෙන්න ඉදිරි ගමන කියලා යම් කිසි වෙලාවක කෙනෙක් අසේක தත්ත්වයටපත් වුණා නම් යාට තේනවා මට ඒක පිළිබඳ වෙහෙසක් දැන් ඇත්තේ නැහැ. ඒක පිළිබඳව සංඝ සම්පූර්ණයි. එහෙම නැත්නම් තමන් පිළිබඳව තමන්ට විශ්වාසය පහළ වෙනවා. තවදුරටත් ඒ කියන කාරණා කොනහා කොනහා බලන්න ඕන කමක් නැහැ. ඔබ ඔබ බලන්න දෙයක් නැහැ. මල්ලි ලිහලා බලපු කෙනෙක්. ඊට පස්සේ ඒක සරුවචන් වහන්සේ ඒ తত্ত্বය ඒ తত্ত্বයටපත් වෙලා අර වෙන කෙනෙකුට හිතා ගන්න බැරි විදිහට අර අන්ධ පෘථග්ජනයට මේක තේරෙන තාලෙට මේ දේශනා කරන ක්‍රමය හරිම අති විෂාක් විෂාතික්‍රාන්තයි. හිතා ගන්නවත් බෑ. මේ ගැන හිතලවත් නැති කෙනෙකුට නිකමට වගේ බුදුරජාණන් වහන්සේ ඇහෙන්න සලස්සනවා. මෙන්න මේම මේ කාරණා පිළිබඳව හතර පැත්තකින් බලන්න පුළුවන්. මෙන්න සරුවඥ දර්ශනය කියලා. ඉතින් අන්න ඒ කාරණා හතර එකතු වෙලා ආවට පස්සේ මට අර්ථකතන දෙනවයි කියන එක සෙල්ලමක් නෙවෙයි. කවුද අර්ථකතන දෙන්න සුදුස්සා? පුතඥයටත් බෑ. අන්ධ පුතඥයා අහලවත් නෑ මේක. දීක පුද්ගලයාට තාම වැඩ කරන්න තියෙන වැඩ ගොඩාක් තියෙනවා. අසීක පුද්ගලයාට තේරෙනවා මෙතෙන්ද ගියාට පස්සේ කාටවත් කියලා දෙයක් වැඩක් නැහැ නේ කවුරක්වත් මේව අහන්න කැමති නැහැ ඔක්කොටම ඕනේ කරලා තියෙන මේව ගොඩ ගහගෙන මේ නම්බුනාම ලබන්න නොකියයිනු. ඉතින් ඒක නිසා ඒක නෑ යන්නෙත් නෑ අර්ථකථන දෙන්න. දැන් සරුවචන් වහන්සේට අර්ථකථන ඕන ওই ටික හරි කියපක ලොකු දෙයක්. ඉතින් මේ අතරමැද තත්වකදී අටුවාචාරින් වහන්සේ පුදුමාකාර හිරවිල්ලක් හිර වෙනවා. අනික් සූත්‍ර වලට අටුවා දුන්නා නම් ඇයි මේකට දෙන්න බැරි කියලා. ඉතින් අන්නේ හිරවීමේදී අපිට පුළුවන් අටුවාචාරින් වහන්සේ පීනට දන්නේ නැතුව වතුර වැටිච්ච කෙනෙක් වගේ දකින්න පුළුවන්. එහෙම නැත්නම් දන්නා ක්‍රමයට Taman දන්න ටික මොන හරි කමන්න වැරදි තත්ත්වයට හරි කමන්න හෙලි කරන්න දක්වන්න පැත්තකට දකින්න පුළුවන් නිසා අපි ඒ මධ්‍යස්ථ බැල්මෙන් මේක දිහා බලන්න ඕනේ. බලලා අපි දැන් මේ අසුතවත් පෘථජන මට්ටමක ඉඳලා නැත්තම් බණක් නාහපු තැනක ඉඳලා යම් දවසක මේ බුද්ධ දේශනාවට අහුම්කන් දෙන්න පටන් ගත්තානේ. යම් දවසක සතිය පිටවන පටන් ගත්තානේ. අන්නේ පටන් ගත්ත දවසේ ඉඳලා අපි කොතෙක් දුරට ගිහිල්ලා තියෙනවද? ඒ ගිය ගමන අපේ හිටපු ඒ අන්ධ පෘථජන භාවයෙන්දලා අද දක්වා එනකොට ඇතිවෙච්ච වෙනස අපිට කොච්චරක් ධෛර්යය පිණිස හිටිනවද අධෛර්යය පිණිස හිටිනවද කියලා කියන එක හරිම වැදගත්. ඉතින් ඒ බන නෑවුවොත් ඒ Taman යන ගමන වේගමදි කියලා තාම ලබල දෙයක් නෑ කියලා අධෛර්ය වෙන එක තමයි ගතිය. අන්න ඒ අමනකම ඒ කියන අව탁සේරුව නැති කරන්නයි මේ බණක් දේශනා කරන. බණ කියන්නේ උත්ප්‍රේරකයක්. එයාව උත්ප්‍රේරණය කරලා පෙන්නනවා. උඹට ওই ප්‍රතිඵල නැති වීම පැත්තක තිබිච්චාවයි අඩු ගන්න වැඩේට බහැලා ඉන්නවයි කියලා. අනිත් වැඩේට බහැලා ඉන්නවා කියන ගතිය ආඩම්බර වෙන්න නම් බණ අහන්න මන අහලා එක සංසන්දනාත්මකව බලන්න ඕනේ. ඊට පස්සේ හිතන්න ඕනේ අනේ රහතන් වහන්සේ නමක් වෙනකොට මීට වඩා කොච්චර යන්න තියෙනවා. නමුත් උන්වහන්සේට අපිට වගේ දෙගිඩියාවක් නැහැ හිතේ. ආයෙමට කරන්න දෙයක් තියෙනවයි කියලා ඉතින්ට යනකම් මගේ හිතේ තියෙන මේ දෙකිඩියාවමයි බනහන්නත් හේතු ඒ දෙකිඩියාව නිසාමයි දෙකක් උම් බඩ එකක් උම් වාතාමාරු අසහන ගොඩක් එන්නේ. අන්න මේක අපි ධෛර්යයක් වෙනස ධෛර්ය මේ මේ සද්ධාාවක් පිණිස සතිය වැඩි වීම පිණිස සමාධිය ප්‍රඥා වැඩි වීම පිණිස යොදා ගන්න පුළුවන් වුණොත් ඔන්න අපි බණ ප්‍රයෝජනවත් වෙනවා. බණ ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන තපෝ මේවා හරි ගැඹුරුයි අපිට තේරෙන්නේ මේ අපි තාම පහු කරනවා අපිට තාම සතිය නෑ කියන පැත්තෙන් බලන්න පටන් අරගත්තොත් ආර පුතත්ජනේ පැත්ත තමයි ඡන්ද දෙන්නේ. රහතන් වහන්සේ පැත්තට යන තියෙන අවස්ථාව බලන්නේ ඒක තමයි ආගමේ තියෙන එක දුර්වලකම. ආගමේ අනවශ්‍ය විදිහට බය කරනවා අපායට බය කරනවා පව්වට බය කරනවා බය කරලි වල හදා වඩා නැහැටි දන්නේ නෑ. බය කරන්නේ නම් ඉතින් හොඳ මිනිහෙක් කරන්න තමයි. නමුත් අවසාන ඵලයේ වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ට බයක් ඇති කරලා දෙනවා. අපාය බයක්, සංසාර බයක්, කෙලෙස් වලට අසීමිත බයක් ඇති කරලා දීලා ඒක පිළිබඳව අර බැහැලා වැඩ කරන්න ඕනෑ කියන ගතියට කෙනහිල්ලක් වෙනවා වගේ කියලා මට හිතෙනවා. ඒ නිසා අපි මේ ධර්මය පාවිච්චි කරමු. ආගමත් පාවිච්චි කරමු. එතකොට අපි කොතෙන්ද ගියාට පස්සේද අපිට මේ ධර්මයේ දැකගෙන ආගම හලන්න පුළුවන් වෙන්නේ. හලනවා කියලා කියන්නේ විසිකරනවා කියන එක නෙවෙයි. අපිට ඒකෙන් තියෙන මේ නපුර පැංගිරි ගතිය අමා අමෝරාව පැත්තක දාලා අනේ මේ බුද්ධෝත්පාද කාලයක් නෙමේක. අනේ අපිට හම්බෙච්ච වටිනා සාසනයක් මේක කියලා මේක හරියට තේරුම් අරගන්න. අන්න ඒ විදිහට බලනකොට බුදුහාමුදුර අපට කාරණා 24කින් මේ කුළු ගැන්වීම කරනවා. ඒ කරන කාරණා 24න් ඉස්සල්ලාම මේ මූලධම පරියාය සූත්‍රය නැත්නම් සබ්බධම මූලපරියාය සූත්‍රය පටන් අරගන්නේ මේ හතර මහා භූතයන්ගෙන්. ඉතින් ඒක හරි විශේෂ සම්දිස්ථානයක්. ඉතින් ඒ හතර මහා භූත පිළිබඳව දන්නේ නැති එකන ඉතින් මේක අල්ලගෙන තමයි මේ කාමයේ කියලා කියන්නේ. මේක මේ පට වියාපෝ තේජෝ වායෝ කියන හතර කොටස් අරගෙන මේ ඝන ද්‍රව වායු වශයෙන් තේජ තේජ ශක්තිය වශයෙන් යන භෞතික විද්‍යාව ඉගෙන ගන්න. දේශපාලන විද්‍යාවට ගිහිල්ලා මේ භූපාල වෙන්න හදනවා භූමිය පාලනය කරන්න හදනවා. ආර්ථික විද්‍යාවෙන් බලනවා වැඩිපුර මේ කරුණු එකතු කරා. ඒ එකතු කරන්න හදන මේ කෑදරකම නිසා කවදාකවත් ඒව දිහා හරි හැටියට බලා ගන්න බැරි බවත් ඒව ඇත්තටම ඒ ආර්ථික දේශපාලන සමාජික වාසය ලැබෙන්න ලැබෙන්න අන්ධකරණයට යන බවත් මේ මත් වෙන බවත් ਸਰවචාන්සිය දේශනා කරන නිසා දේශපාලනඥයෝ මේකට කැමති නෑ. ආර්ථික විශේෂඥයෝ මේකට කැමති නෑ. සමාජ විශේෂඥයෝ මේකට කැමති නෑ. අපි හැම එකා ඇතුළෙම ඉන්නවා දේශපාලනඥයෙක්. අපි හැම එකා එකී ඇතුළමත් තියෙනවා. ආර්ථික විශේෂඥයෙක් කියනවා සමාජ විශේෂඥයෙක් ඒකා හෝ ඒකි මේකට කැමති නැහැ. නමුත් එක පැත්තකින් රහතන් වහන්සේ නමකුත් තියෙනවා. උන්වහන්සේ කැමති. ඉතින් අපි කාටද අත දෙන්නේ? කාටද කඩුව දෙන්නේ? කාටද කූපුව දෙන්නේ කියන එකයි දැනගන්න තියෙන්නේ. ඒකට මේ පටවිය ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා ධාතුන්ගෙන් පටන් ගන්න මේ කතාව සර්වචනන්සේ පින්නන මේ ලයිස්තුවේ මුල අපි මේ වෙනකොට පටවිය ආපෝ තේජෝ කොටස් සාකච්ඡා කරමු නිසා ඒ පසුබිමේ මේ ඉඳගෙන මේ වායෝ ධාතුව සම්බන්ධයෙන් යෝගාවචරේ එහෙම නැත්නම් මේකට අසුවිරු ඥාන ඇති කෙනෙක් හික්මීම සඳහා දැනටමත් සැදී පැහැදී සිටින කෙනෙක් ඒ අසුතත් පුතඥය සාරහතන් වහන්සේ දෙක අතරමැදකින් ඉඳගෙන කොහොමද මේ වායෝ ධාතුව දිහා බලන්නේ ඒ බලන බැල්මෙහි යම් දියුණුවක් පරිණාමයක් ඉදිරියට ගමනක් තියනවාද? එහෙම නැත්නම් අපිට මේක මා වාතයක් වෙලාද? භාවනාවත් වාතයක් වෙලා, ඉඳගෙන ඉන්න එකත් වාතයක් වෙලා, ධක්මං කරන එකත් වාතයක් වෙලා, බණත් වාතයක් වෙලා, සාකච්ඡාවත් වාතයක් වෙලා, සේරම වාත වෙන්න ඉදිරියට. ඉතින් හුඟ දෙනකොට අද තියෙන්නේ අන්න ඒ වගේ බඩා ජීර්ණ වෙච්ච ගතිය. ඉතින් ඒ වෙනකොට බුදුරජාණන් කියනවා මේ නිවාත ගුණේ දිනු කරන්න කියලා. නිවාත ගුණය දිනු කෙරුවොත් එහෙම නිපක නිපකටත නිවාත ගුණය කියලා මේ පුම්බන්න එපා. මේක වාතයක් කරගන්න එපා. මේ ශාසනය, මේ භාවනාව, මේ පරියංකය, මේ සක්මන මේක නිවාත ගුණේ නිකන් ආතතියක් ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන් නම් එදා ඉඳලා අපිට කියන්න පුළුවන් අපිට ශාසන විනෝදාංශයක් වෙනවා. මේ පහත් කළා කතා කරනවා නෙවෙයි. අපිට මේක කළ හැක්කක්. අපි දැන් කරපු ටිකෙත් ප්‍රතිඵල තියෙනවා. ඉස්සරහට එන්නේ එන්නේ එන්නේ මේ වගේ මේ වාතය මුදා හැරියා වගේ නිමාත ගුණයක් එනවා කියන මේ සමාජික දර්ශනය එව නැත්තම් ඒකේ තියෙන මේ ආචාර ධර්මාත්මක පැත්තේ එවැනි භාවනා කරන එක්කනාවෙන් කවදාකවත් සමාජයට බරක් බාධාවක් එකට එක කියන ගතියක් ගහපාදීමක් එන්න බෑ. ඉතින් ඒක අඩු වෙනවා තේරෙනවා නම්. Taman තුල මේව නැතුවා නම් නෙවෙයි තිබුණා. දැන් මේව අඩු වෙගෙන එනවයි කියලා ඒක අපිට ගන්න පුළුවන් ඒ ආචාර ධර්ම පැත්තේ. එහෙනම් තමයි දකින්න වාත වාතය වාතය කියලා කියන්නේ සමුදීරණ අපුම්බන හකුලන ගතිය. තෙරපන නිදහස් කරන ගතිය සහ දරණ ගතිය කියලයි මේකට මේ පෙන්නලා දීලා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක්. යමක් හොල්ලන්න පුළුවන් ශක්තියක් තියෙන වාතයට යමක් දරා සිටීමේ ශක්තිය තියෙනෙත් වාතයට. ඉතින් ඒක අපිට අපි හුඟක් කළාට දන්නේ කියලා ලහු ගතිය විතරයි හොල්ලන ගතිය විතරයි දරා සිටින ගතිය අපි හුඟක් කළාට දකින්නේ. නමුත් සරුවචනාංශේ ඒකට දෙන නිදර්ශනය තමයි මේ වායෝගහ ධාතුවේ තියෙන ධර්ණ ගතිය. මේ මුළු ජලතලයේම දරලා තියෙන වාතයේ මේ මුළු භූමිතලයේම දරලා තියෙන ජලතලයක් මත කියලා. වාතයේ තමයි මේ ජලාර්ධ ගෝලයේ තියෙන ජලාර්ධ ගෝලයේ තමයි භූර්ධ ගෝලයේ තියෙන්නේ පොළොව පිළලා තියෙන වාතයේ ඔක්කොම දරලා තියෙන වාතයේ අපිට තියෙන පොළොව උඩ වතුර තියෙනවා වතුර උඩ වාතය තියෙනවා කියලා වැවද්දියා බලපුවාම නෝ සරුවචනසේ කියන්නේ මේක ඒක පෘථග්ජන දර්ශනය ආර්ය දර්ශන හැටියට මේ සියල්ලම පිළිලා තියෙන්නේ වාතේ ඒ උඩ ජලය පිළිලා තියෙනවා ජලය උඩ තමයි ඝනය පිළිලා තියෙන්නේ ඉතින් මේක භෞතික විද්‍යාඥයන් පිළිගන්න කොච්චර කල්යයිද දන්නේ නැහැ කෙසේ නමුත් මේ මුළු සියල්ලම පද්ධතියම දරලා තියෙන වාතය. ඒ වගේම වාතයෙන් තමයි භූමි කම්පන, ජල කම්පන, වාත කම්පන ඇති කරලා මහ විනාශ ඇති කරන්නේත් වාතය. ඒකට කම්පන චංචල ගතිය කියලාත් කියනවා. දරණ ගතිය කියලාත් කියනවා. අන්නේ දෙකම යෝගාවචරයට කොතනද වැටෙන්නේ? වැටෙන කොයි වෙලාවේද යෝගාවචරය මේක වායෝ ධාතුවේ අත්‍යන්ත ලක්ෂණ වශයෙන් තේරුම් ගන්නේ. මේක යෝගාවචරය වාත අමාරුවක් කරගන්නේ. වාත අමාරු කොන්දේ අමාරු කරගෙන වෙදකම් කරන්නේ. ඒ වෙනකොට මේ වායෝ ධාතුවයි ක්‍රියාත්මක වෙන්නේ මේක ඇවිල්ලිවල හතර මහා ධාතුන්ගෙන් එකක් කියලා වාත අමාරුවක් මතුවලා කොච්චර කාලයකට පස්සේද මෙයාට පුළුවන් වෙන්නේ පරියංගේ හරි සක්මනේ හරි දිදින්දා වැඩවල හරි ගෙදර දොර ඉනකොට හරි මේ තමයි වායෝ ධාතුව. මේකේ තියෙන්නේ කම්පන චංචල ගතිය, පුම්බන හකුලන ගතිය, උද්දීරණ සමුදීරණ ගතිය. මේක ශරීරයට එනකොටම බය වෙලා, එනකොටම කඩා බැනලා නැත්තම් සතුටු වෙලා කටයුතු කෙරුවොත් අපිට ප්‍රകൃතිය දැක් ගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට කවදද මේ මඤ්ඤනා කර කර හිටපු වායෝ ධාතුව මාමඤ්ඤ කියන තැනට මඤ්ඤනා නොකරන තැනට චිත්ත වීතිය කොතනදීදපත් වෙන්නේ කියන එකටයි අපි මේ අසුතවත් පුතඥ තැනක ඉඳලා සුතවත් ආර්ය ශා วก තත්ත්ව බාටපත් වෙන්නේ. ඉතින් මේ ටික භාවනා යෝගාවචරයේ එහෙම නැත්නම් සංසාරේ බය දක්නා වූ සංසාරයෙන් ගැලවෙන කටයුතු කරන කෙනෙකුත් කොහොමද පාවිච්චි කරන්නේ කියන එක තමයි අපි මේ ධර්මදේශනාය සම්බන්ධ කරන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් යම් කිසි වෙලාවෙක වාය වායං වායතෝ සංජාන අභිජානනය කරලා. දැන් මේ වාඩි වෙලා දැන් මං ඉන්න ශරීරයේ මේ දරා සිටන ගතියක් තියෙනවනේ මේක. මේක හරියට මීමැසි පොදියක් වැස්ස වෙලාවට එකතු වෙලා වදේ බැඳගෙන එකතු වෙලා ඉන්නවා. ඒකට අපිට ඒක හැඩයක් වෙනවනේ මේ මීමැස්සෝ එකිනෙකට බැඳිලානේ පොදිය තියෙන්නේ. අවුව පෑවුවට පස්සේ මීමැස්සෝ වීසිලා ගියාට පස්සේ අර හැඩේ නැති වෙනවනේ. අන්න වගේ මේ ශරීරයේ තියෙන මේ වාතය මේ විදියට මෙහෙම අල්ලගෙන ඉන්නේ ආපෝ ධාතුව නිසා ඒ කියන්නේ තේත ගතිය නිසා. එහෙම නොවුනනම් මේක විසිරලා යනවා. මරණයට පස්සේ ටික වෙනවා. විසිරලා පැත්තකට යනවා. අන්නේ වෙන්නතු මේ වාතයට විසිරලා යනතු මේ රැඳිලා ඉන්න දරලා ඉන්න මේ ඉඳගෙන ඉන්න ගතිය අපිට වැටහෙන වෙලාවක් එනවනේ. එහෙම නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වෙලාවක්. අපි හිතක නෙවෙයි කියන එක අපි නිදාගෙන නෙවෙයි කියන එක ඇවිදෙමින් නෙවෙයි කියලා අන්න ඒක දැනගන්නකොට මේ යෝගාවචරයට පුළුවන් නම් මේ මේ අංශු රාශියක් වාතයට විසිරෙන්නේ නැතුව ඒක හැඩයකට අපි කියන එකට ඉරියව්වකටපත් වෙලා ඉන්නවා මට මේ පේන්නේ ඒ ඉරියව්ව නැත්නම් මේ අත්දකින්නේ අත්විඳින්නේ පේන වගේ වලට බෑ අද වහන කරත හැකිනේ. දැකින්නේ මේ වායෝ මේ මේ හතරමා ධාතු පිණ්ඩයක් මෙතන තියෙන්නේ. මේක ඇතුළෙත් මෙහෙම ඉඳගෙන හිටියට මේ ගහන ඒක ගහන සත්‍යක් නෑ නාස්කුහර කියලා જાතියක් තියෙනවා. මුඛ කුහරය කියලා එකක් තියෙනවා. ඒ වගේ මේකේ ශරීරයේ ගොඩාක් මේ කුහර charge කොටක් තියෙනවා. අන්නේ කුහර කොටස් ඇතුළත මේ වාත වාතයේ පේතිය. ඒ වාතයේ මේ නාසයේ කොතනින් එහාටද ඇතුළත වාතය කියන්නේ කොතනින් එහාටද පිට වාතය කියන්නේ කියලා ගත්තොත් යෝගාචර කවදාක හිතලවත් නැහැ මේක. කට අරගෙන ඉන්නකොට කට ඇතුලේ තියෙන වාතය ඇතුලේ කියලා අපි ගන්නවා. එළියේ තියෙන වාතය බහිද්ධා වාතය කියලා. කට අරගෙන ඉන්නකොට කොතනද සීමාව? ඒ වගේ මේ කුච්චිත වාතය, කොට්ඨිත වාතය, ආස්වාස ප්‍රසආස වාතය කියලා මේ ආස්වාස ප්‍රසආස කරන වාතයක් තියෙනවා. ආහාර දිරවීම සඳහා ඉහළට තල්ලු කරන උගුරට එන වමනේ කරන වාතය ධාරුවක් තියෙනවා. යටට තල්ලු කරන අසුචි මල මුත්‍රා පිට කරන වාත ධාරාවක් තියෙනවා. ඊට පස්සේ බඩ පිළර බඩ බඩ බොක ඇතුලේ පෙරලන වාත ධාරාවක් තියෙනවා. දැන් ඒකට මේ ඒ ඒ වාත කෝක ඇතුළතද කෝක පිටතද කියලා ගත්තොත් කාටවත් එහෙම සීමාවක් පෙන්වන්න බෑ. මොකද ඒ සීමාව වරින් වර වරින් වර වෙනස් වෙනවා. ඒ නිසා අපිට පේන එකේ දල වාසයෙන් වායෝ ධාතුවේ දල වාසයෙන් ඇතුළත වායෝ ධාතුව සහ පිටත වායෝ ධාතුව කියලා තියෙනවා. ඉතින් අපිට මේ දුක් දෙන හරියක් දෙන්නේ ඇතුළත වායෝ ධාතුව විතරනේ. යම් කොටසක් මගේ කියාගත්තා නම් අපි මේ වායෝ වල ඇතුළත කියලා ඇතුළත කියපෙකට වෙනස් වීම විතරමයි අපිට දුක් පිණිස පිටාන්නේ. පිටත වායෝ ධාතුව කිසිම වෙලාවක එක තැනක නැහැ. ඉසුඹලන චිත්තක්ෂණයකවත් එක තැනක නැහැ. ඒකෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ බාහිරේ තියෙන මේ වායෝ ධාතුවේ කැළඹිල්ල ඇතුළට බලපාපු ගමන් මේ ඇතුළත කියන සීමාව ඇතුළට ආපු ගමන් අපිට වාත අමාරු ඇති වෙනවා වාත රෝග වාත කිපීම් රුචි අරුචිකං ගොඩාක් ඇති වෙලා සැප දුක් ලාභ අලාභ කීර්ති ප්‍රශංසා ජය පරාජය රාශියකට මේ වායෝ ධාතුව හේතු වෙනවා. නමුත් මේ වායෝ ධාතුවේ වද දෙන්නේ ඒ යෝගාවචරයාගේ පාරිභාෂිත ශබ්දමාලාවේ හැටියට අර්ථකථනයේ හැටියට අජ්‍යත්ත වශයෙන් ගත්ත ටික විතරමයි. ඒක තීන්දු කරන්නේ Taman. එතකොට අජ්‍යත්ත කියලා ගොඩාක් වාත කොටසක් අල්ලගත්තොත් ගොඩාක් දුක් ගොඩාක් අසහනතිය. ආතතිගතිතිය. නමුත් ඒක නෑ කියලා ඉන්නත් බෑ. මේ වායු ධාතුව මගේ නෙවෙයි කියලා අපිට මේ පරිසරයේ තියෙන වාතය දූෂණය කරන්න බෑ අපිට ඒක වග වෙන්නත් වෙනවා. ඉතින් එතකොට මේ යෝගාවචරය මේ තේක පුද්ගලයෙක් මේ වායෝ ධාතුව පිළිබඳ කටයුතු කරන මේ අජහත් බහිද්දා භේදය තේරුම් ගැනීම සඳහා මේ කය කියන ඒකකය මේ කය කියන දේ පාවිච්චි කරලා බැලුවොත් යාට තේරෙන පටන් අර ගන්නවා මේ කය කියලා කියන්නේ ස්කන්ධය කියලා කියන්නේ කන්ද කියලා කියන්නේ ගොඩක්. ඒ ගොඩ අභ්‍යන්තරයෙන් බාහිර වෙන් කරන සීමාව පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතු වශයෙන්ම හෝ වායෝ ධාතුව ගත්තොත් ඒ යෝගාවචරයේ මතිමතාන්තරයක් මිස ඒ යෝගාවචරය හැදිච්ච හැදියාව හැටියට හිතගත් එකක් මිස ඒ යෝගාවචරයේ සංස්කෘතික ලක්ෂණ අනුව හැදිච්ච එකක් මිස ඒ යෝගාවචරයේ රුචි අරුචිකම් අනුව හැදිච්ච තීනුවක් මිස යෝගාචරයේ පෞරුෂත්වය අනුව ගත්ත විනිශ්චයක් මිස කිසිම කෙනෙකුට කිසිම විදියකට මුළු ලෝකෙටම සමස්ත මානවයට හරියන සීමාවක් පනවන්න බෑ. අන්න ඒ සීමාවෙන් පෘ탁 පෘ탁 කියලා වෙන් වෙන් වෙන જાතියට පෘ탁ජනයයි කියලා කියනවා. කවදා හරි යෝගාවචරය තේරුම් ගත්තොත් මේ වාතයෙන් කොටසක් අල්ලන මම කිව්වට මුළු වාතස්කන්ධයෙන් කොච්චර පුංචි කොටසක්ද මේ මට අහුවෙලා තියෙන්නේ ඒකත් අල්ලගත්තේ මම අල්ලගත්ත පමණට මම විඳවනවා නමුත් ඊට සාපේක්ෂව අල්ලගත්ත ඇති බහිද්ධා වාතයට හිත දාගෙන හිටියොත් මට ඒ විඳවිල්ල එන්නේ මට කියා ගන්න දෙයක් නැත්තේ නැති නිසා අන්න මේ විශාල වායෝ ධාතුවට සාපේක්ෂව මේ අල්ලගත්ත වායෝ ධාතුවේ තියෙන පුංචි දුකට අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් සතිමත් වෙන්නවත් බෑ කිය කියා කොච්චර චෝදනා කරනවා භාවනා කරන්න බෑ කියලා චෝදනා කරනවා ඒ වෙනුවට අඩු ගානේ මේ බාහිර විශාල වාතස්කන්ධයක් තියෙන. ඒකෙන් කවදාකවත් අපිට දුකක් නැහැ. අරකයි මේකයි දෙකම එකයි. ඒ Taman ඔය නීති දාගෙන වැටකට වැටකොට බැමි දාගෙන හිටියට එකයි කියලා මේ වාතයේ වායෝ ධාතුව මේ මම සහ මම නෙවෙයි අතර කියන මේ දෙකේ වෙන ගනුදෙනුව දැක ගන්න නම් ඒක පිළිබඳ විශිෂ්ට ඥානයක් තියෙනවා. වාතයේ මේ මමය වේත වාතයේ මගේය මේ වාතයේ මගේ ආත්මය කියන අර පටු කරගන්න කොටු කරගන්න පෘ탁 පෘ탁කතිය වෙනුවට ඒකත් කමක් නැහැ ඒක තියාගෙන ඒකට අයිති වෙන්නේ නැති බාහිර කොටසක් තියෙනවා වායු කොටසක් තියෙනවා ඉතින් බාහිර වායෝ කොටසේ අනිත්‍ය නැතුව නෙවෙයි මොකද අනිත්‍ය දුක පිණිස හිටින්නේ නැහැ අභ්‍යන්තර වායු කොටස කොච්චර වුණත් නිට්ටිය නැහැ ඒ අනිත්‍ය දුක පිණිස පිහිටනවා. නමුත් මේ වායෝ ධාතු අජ්ජත් උනත් බයිද්දා උනත් මගේ නෙවෙයි. මට පාලනය කරන්න බෑ. මගේ ආත්මේ නෙවෙයි. ඒ නිසා මේ බාහිර වාතේට අපි නිවන් දකලානේ ඉන්නේ දැන්ටම. අන්නේ වගේ ලැබුවේ නිවන පිටතපෙන තර්කයට අනුමානනාට ලබා ගන්න පුළුවන් මේ නිවන මේ අජ්ජත් කියලා තියෙන වායෝ ධාතුර අපි කවදද සම්පාත කරලා බලන්න. කවදාද මේක මේකත් ඒකමයි. ඒකට මේක මාගේ ඒක නෙවෙයි කියලා මම මම මාගේ කියාගත්ත තරමට දුක එනවා. ඒ නිසා මේ දුක හේරීමට හේතු වෙන්නා වූ අජ්ජත් වායෝ ධාතුව හොඳ හැටි දැකලා ඒකේ බාහිර ධාතුවේ මොකද්ද වෙන් වෙලා තියෙන්නේ කියලා බලන්න උත්සාහ කරොත්. එහෙම නැත්නම් මේ අජ්ජත් කොටස බැඳ ගැනීම අල්ලා ගැනීම මගේ කියපන් කියලා කවුද අපිට බලපෑම් කෙරුවේ කියලා බැලුවොත්. තක තීරුකම විතරමනේ. අවිද්‍යාව විතරමයි. ඒකෙල්ලේ මේ මදිවට අර අල්ලගත්ත කොටස වැඩි කරන්න මාන්නේ තණ්හාවකුත් තියෙනවා. ඉතින් සමේ වායෝ ධාතුව කවදාකවත් කාටවත් දුක පිණිස පිටන්ට එකක් නෙවෙයි. නමුත් ඒ දුක පිණිස නොපිහිටන ලද මේ ධාතු කොටාසයක් භාව ලක්ෂණයක් ස්වභාවයක් අරගෙන මේක මේ කොටසක් මගේ කියාගෙන ඒක දැඩි කරලා සීමා බන්ධන ඇති කරගෙන දේශ සීමා අරගල ඇති කරගෙන ඒ ඇතුළත තියෙන කොටසට අපි විඳවන විඳවිල්ල ගත්තොත් අවුරුදු 100ක් විඳෙව්වත් ඉවර කරන්න බෑනේ. ඒක කොච්චර මේ හාස්‍යදනකද කියනවනම් ඒ 100 විඳවෙන විඳවීම නිසා කියන අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ. අපිට පැවිදි වෙන්න බෑ. අපිට ආරණ්‍යයකට යන්න බෑ. අපිට භාවනා මධ්‍යස්ථානට යන්න බෑ. ඉඳගෙන ගිය හිටියත් ඉඳගෙනවත් ඉන්න බෑ. ඇවිදින්නත් බෑ. මොකද මේ අල්ලාගත්ත ඇතුළට කියලා අල්ලාගත්ත මේ වායෝ ධාතුව සහිත මේ හතරමා භූතයන් පිළිබඳව අපි හිත පීඩා ගන්න නිසා, හිත කරදර ගන්න නිසා, ඒත් එක්ක ඒත් එක්ක මේ මුරගාල කෑ ගහන මේ වාතයේ බාහිරේ තියෙන එකත් අනිත්‍යයි. ඒක දුක පිණිස පිහිටන්නේ නැත්නම් ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මේ නෙවෙයි, මම නෙවෙයි. ඒ වායෝ ධාතුවයි මේ වායෝ ධාතුවේ ධාතු ගුණාසේ වෙනසකුත් නැහැ. එහෙව් එකේ මේ කොටසක් මගේ කියලා අල්ලන මේ විඳවන ජනතාව දිහා බලනකොට යන්න ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකේ කුසේ. ඉතින් මේක මේ සීක පුද්ගලයාට මේක තේරිච්ච දවසේ ජොලියක් යනවා සතුටක් ඇති වෙනවා අනේ මේක බුදුහාමුදුරුවෝ කියන්න හිතුවනේ මෙච්චර මේ අමන මරි මෝඩ තකතිරු ජනතාව මේ හුස්ම ටික ප්‍රාණය කියාගෙන ප්‍රාණයාම කරගෙන ආනාපාන කරගෙන මේක අල්ලගෙන මේ දඟලන දැඟලුවාට වාතේ කවදාකවත් නිවන් දකින්නේ නැහැ. වාතේ කවදාකවත් කාටවත් දුකක් දෙන්නේ නැහැ. එහෙව් නිවන් නොදකින එහෙව් දුක් නොදෙන වාතයක් අල්ලන මේ අපි වාත ගුණයක් ඇති කරන පුම්බගෙන ඇඳගෙන ගාගෙන නාගෙන ඉන්න හැටි බලනකොට එහෙම කෙනෙකුට මේක හිතන්න, කියන්න හිතන්න මොන්න තරම් අනුකම්පාවක් දැනුම පිළිබඳ පැත්තක තියන අනුකම්පාවක් තියෙනවද? අන්න ඊහා සමාන සතුටක් ඇති වුණා තමන් කවදාද මේ වාතය වායෝ ධාතු වායෝ ධාතු වාසයෙන් මඤ්ඤණා නොකර අභිඥාවට සංජානනය නොකරන අභිඥාට ගියාම බුදු වෙනවා කියන්නේ ඔකට තමයි. මිච්ඡර කල් මේ කල්ලාට මම මේ නැටුවා. මේක පිළියම් කරන්න හැදුවා. මේ පිළියම් කරන්නේ මොකේටද මොන සීමාවෙද කියලාවත් අපි දන්නේ නැහැ. හැබැයි ඇතුළයි කියලා ගත්ත කොටසින් ඒ කාන්තේම මානසික දුකක් ඇති වෙනවා. ඒකට නිකන් මේ නිදර්ශනයකට කියනවා මම හිතන්නේ ඒක ඔය හීන පිළිබඳව කතා කරනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා මේ හීනෙන් අපි මේ සුළුසුමුකට අහුණයි කියලා හිතමු. එහෙම නැත්නම් හීනෙන් අපි මොනවා හරි දෙයකට බය වුණයි කියලා බය වුණොට ඇඟ දඟලලා දාඩිය දාගෙන අපිට හීනෙන් අවදිනාට පස්සේ අපි දන්නවා මේක තනිකර බොරුවක් කියලා. නමුත් බය ඉතුරු වෙනවනේ. ඇඟට ආපු බය තාම තියෙනවනේ. අන්නේ වගේ තමයි කවදා හරි අපි අවබෝධ කරාට මේ වායෝ ධාතුව කියලා කියන්නේ මට අයිති දෙයක් නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ කියලා ඒක පිළිබඳව අපිට හරි කරන තිගැස්ම අර තැතිගැන්ම අර බය අර ආතතිය අර දරතේ තාම තියෙනවා ඒක දකිනකොට පුදුම සතුටක් ඇති වෙනවා. කොච්චර මෙයා මූල ධර්ම වශයෙන් අයින් කරන්න ගියත් අර හිතේ තිබිච්ච මේකේ කහට ගතිය, මේකේ ලාටුව තියෙනවා. ඒ නිසා වායෝ ධාතු නිසා දරතයක් ඇති වෙන හැම චිත්තක්ෂණයකම පරිලාහයක් ඇති වෙන හැම චිත්තක්ෂණයකම දැවිලි තැවිලි තියෙන හැම චිත්තක්ෂණෙම ශේක පුද්ගලට සතුටක් ඇති වෙනවා. මේක මගේ නොවුනත් මම නොවුනත් මගේ ආත්මේ නොවුනත් එයින් ඇති කරන දුක පීරිගාන ගතිය, පෙළන ගතිය, තවන ගතිය, පොළන ගතිය මම ඉස්සර දුකක් කරදරයක් විදිහට බැලුවා. දැන් බලන්නේ මොකක් විදිහටද මෙන්න වායෝ ධාතුවේ අවබෝධ කළ යුත්තේ. මේක පොදුවේ වායෝ ධාතුව බාහිරට දැම්මොත් එහෙම බය වෙන්න දෙයක් නැහැ. නමුත් එහෙම ඉන්නත් බෑ. ඇතුළත මේක මගේ වායෝ ධාතුව කියලා ගත්තට මට පාලනය කරන්නත් බෑ. දුකක් එනවා නම් දුකක් එන්නේ මේ ඇතුළත කියලා ගත්ත කොටසෙන් පමණයි. ඒ නිසා මට මේ ඇතුළත කියලා ගන්න වායෝ ධාතු කොටස අඩු කරන්න පුළුවන්ද? ගෙවම් කරන්න පුළුවන්ද? නැති කරන්න හදන්න යන්න එපා. නැති කරනවා කියන්නේ සීදී නසා ගන්නවා කියන්නේ. එහෙනම් ලිඳට පැනලා නැහින් එකයි තියෙන්නේ. ගඟට පයින් එකයි තියෙන්නේ. කෝච්චර බෙල්ල තියෙන එකයි තියෙන්නේ. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. අර වායෝ ධාතුවේ තියෙන ප්‍රේමය අඩු කරලා අඩු වායෝ ප්‍රමාණයකින් ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් ඒක තමයි ආනාපාන සති භාවනාව කියන්නේ. ආනාපාන සතියේදී බුදුජානක සඳහන් කරනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස සන්තෝ දීගං පස සාමීති පජානාති. ඊට පස්සේ දැන් භාවනා දියුණුවට මොකද වෙන්නේ? රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස සන්තෝ රස්සං පස සාමීති පජානාති. මහිනමක් අදිනවා වගේ හෝ සෝ සෝස් කාලා ජීවත් වෙනවනම් ඒක ඉතින් අපාය තමයි. ඒ වෙනුවට මේ බොහොම සියුම් ශාන්තව මධ්‍යම හුස්මට යන්න පුළුවන් නම් ඒක තමයි භාවනාව කියන්නේ. ඒ තමයි ආනාපාන සතිය. ඊට පස්සේ ගිහිල්ලා මේ හුස්මත් ගෙවම්ම වෙන දවසක් එනවා කියලා හිතමු. වායෝ ධාතුට සාපේක්ෂව කතන්දරේ කියන්න ඕන. ඒක දැනගන්න බැරි මට්ටමට. එතකොට ඒක මේ ප්‍රමෝදයට කාරණාක සතුටට කාරණා ඒක සති සම්පජාඤ්ඤය ඒක තමයි පස්සද්ධිය කියන්නේ ඒක තමයි සුඛය කියලා කියන්නේයි මේ බණෙන් කියවෙන උත්ප්‍රේරණේ. නිසා අපි වායෝ ධාතුව පිළිබඳව බණ භාවනා කරනවා ආනාපාන සති පිළිබඳ බණ භාවනා කරනවා නැත්නම් ඉරියාපත චංචලන කම්පන චංචල පිළිබඳව භාවනා කරනවා නම් ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ දුවමින් ඉන්න මිනිස්සුෙකුට කල්පනා වුණොත් මේ ගයක් ගිනි අරගෙන බලන්න යන මිනිස්සු මමත් දුවනවා දුවනනකොට තීරණොත් එම මම යෝගාවචරේ මිනිස්සු නම් දුවන තමයි මම ඔච්චර දුවන්න ඕනේ මම මගේ සාමාන්‍ය ගමනේ යම් කියලා. ඒ සාමාන්‍ය ගමනින් යනකොට ඒ යෝගාවචරේ හිතනවා හරි යමනේ දුවන එක නම් මම නැතර කරගත්ත ඒක හරි. සාමාන්‍ය ගමනේ යන්න ඕනේ නැවක නිකන් හිටගෙන යමු. හිටගෙන ඉනකොට බලපු මිනිස්සු ආපහු එනවනේ. ඒ මිනිස්සුන්ගෙන් අහගත්තාම ඔච්චරයි මොකද මං ගියා කියලා ගිනිද නිවන්නේ ඒක ඉවරයි. කියලා හිට ගන්න. ඒක ඉඳගෙන ඉනවා හිටගෙන ඉන්නත් ඕනේ ඔය ඉනකන් ඉඳගෙන ඉමු කියලා. ඉඳගෙන ඉන්න ඕනේ නැත්නම් හොඳට හැතපිලා ඉන්නවා. අන්නේ විදිහට මේ කලබල ශරීරය වායෝ ධාතුව තමයි මේ කලබල ඔක්කොම කරන්නේ. ඒකට කියනවා වා චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. උන්නේ වායෝ ධාතුව සංසිඳනකොට සංසිඳනකොට සංසිඳනකොට බාහිරේ තියෙන වායු කොටාසෙන් අභ්‍යන්තරයි කියලා ගත්ත මගේ කියාගත්ත වායු කොටස එන්ට එන්ට එන්ට අඩු කිරීමට ප්‍රයත්න කරනවා. ආශ්වාස ප්‍රශ්වාසය දිහා බලාන හිටියොත් භාවනා දියුණු වෙනවනම් පිම්බි මැකිල බැලුවත් එන්නෙම නම් ඒ වායෝ පොට්ටබ්බ ධාතුව තමයි. ඒක සංසිඳීමකට යනවනම් ඒ යෝගාවචරයට මේ සංසිඳීමම බයක් වෙනවා. ශරීර ආසාව තියෙනවනම් ජීවිත ආසාව තියෙනවා. බනහලා නැත්තම් පෘ탁ජනනා. අන්ධ පෘ탁ජනනා. නමුත් මේ බණ ඇහුවට පස්සේ මේ වායෝ ධාතුව අජත්ත බයිද්ද වශයෙන් බෙදලා ගියාට අජත්ත කියලා අපි අල්ලාගෙන ඉන්නේ මේ මුළු ආස්කන්ධයෙන් වායුකෝල ඉතාම සුළු කොටසයි ඒ ටික තමයි මට දුක දෙන්නේ. ඒක අඩු කළ හැකි, ක්ෂය කළ හැකි, වැය කළ හැකි, නිරුද්ධ කළ හැකි, දීලා දාන්න වෙන බව දැනගන්න පුළුවන්. ආන්නේ විදිහට මේ ක්‍රියාකාරකම් වල කායික වාචසික මානසික වශයෙන් මේ අඩු කිරීමේ වැඩපිළිවෙලට යම් කිසි කෙනෙක් සම්බන්ධ වෙලා කටයුතු කරනවා යාට සීක කියලා කියනවා. හික්මෙන්නයි කියලා කියනවා. එතකොට වායෝ ධාතුවේ මොනක්වත් වෙන්නේ නමුත් මේ මම කියා ගන්න කොටස ඉන්ටෙන්ට් අඩු වෙන්න පටන් ගන්නවා. හැබැයි මේක දිගට කරන්න බෑ. ආයසරයක් ඇඟ විසින්ම හයියෙන් හුස්ම කරන කියලා හුස්ම ටිකක් පටලවා ගන්න වෙලාවක් එනවා. ඒක බලන්න කරන දෙයක්ද කෙරෙන දෙයක්ද කියලා. එහෙම එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේක සංසිඳුනහම උපරිම වශයෙන් කියනවා නම් නිරෝධ සමාපත්තියට සමවදිච්චාම අපි මේ හුස්ම ගන්න දෙනවා මධ්‍යම සුසුම්නාවට විතරක් සීමා වෙනවා. ශරීර ඌෂ්මේ පවත්වීමට පමණ විතරයි ඒ වෙලාවට උදුනපත් වෙන්නේ. ඒකේ ඉන්ද්‍රියෙන් කන්තල කරන්නේ. ආන්න එතන ගියාට පස්සේ සර්වචනන්සේ සඳහන් කරලා තියෙනවා. දවස් 7ක්. අඩුම වාත පරිපාලනය කියන්නේ. අඩුම ද්‍රව, අඩුම ඝන පරිභෝගිකකින් ගත කරන්න පුළුවන් හරියට එළවලු ටිකක් ඩීප් ෆ්‍රීසර් එකට දාලා ලොක් කරා වගේ. කිසිම ක්‍රියාකාරකමක් නැහැ. ඒක හේම සීල් වෙනවා. ඉතින් ඒක බුදුරජාණන්සේ අරහත් ඵල සමාපත්තියට බොහෝම සමාන කරලා කියනවා. මේ නිරෝධ සමාපත්තිය කියන එක. ඉතින් නිරෝධ සමාපත්තියට යනකොට වෙන්නේ අර මම කියාගත්ත වාත කොටාසේ මේ වායු ගෝලයෙන් මම කියලාගත්ත වෙන් කරගත්ත හතපු වායු කොටාසේ අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා නැති කරන්නේ කරන්න පුළුවන් අවම ප්‍රමාණයට ගෙනියනවා. ඉතින් මේ පදාසය පුහුණු කරන්නට සීක කියලා කියනවා. ඒ නිසා සීක පුද්ගලයා දැනගන්න ඕනේ පටවි ගත්තත්, තාපෝ ගත්තත්, තේජෝ ගත්තත්, වායෝ ධාතුව ගත්තත් නැත්නම් මේ හතරමා ධාතුන්ගේ මම කියා ගන්න, මගේ කියා ගන්න, මගේ ආත්මය කර ගන්න කොටස එහෙම නොකරන්න ගන්න දැනුමට තමයි සුතමේ ඥානෙ කියන්නේ. අහලා තියෙනවා. බුද්ධ ආධ්‍යත්වයන් අසලා ඒකෙන් තමයි මේ ලෝකේ ජයගත්තේ කියලා. ඊට පස්සේ ඒ සඳහා අපි කුසල ඡන්දයක් අතව වෑයම් කරනකොට මේ ශරීරයේට පැවිලෙන ගින්නට පිදුරු දාන්න වගේ පෑදිතියට බොරදියක් කරන වගේ චේතනා දමන්න නැතුව කරබන හිටියොත් සිද්ධ වෙන්නේ නම් tempat වෙන එක තමයි. ඒක මඩ ටිකක් කලවම් කරලා වීදුරුවකට වතුර බොන වීදුරුවක tempat කරන තිබ්බොත් කබඩයක් උඩ ඔක tempat වෙන්නේ නැතුව වෙන මොනව වෙන්නේ? එච්චර තමයි වෙන්නේ. අපිට ඒකනේ බැරි. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැත්තේ ඉන්ද්‍රියාපත මේ චලනයේ නිසයි කියලා. ඒක ඉරියව්වක ඉන්න බැරි නිසයි කියලා. ඒක ඉරියව්වක හිටියොත් තැම්පත් වෙන එක විතරයි වෙන්නේ. ඉරියව් වෙනස් කරන එක තමයි මනුස්සයර තියෙන මේ ඉරියව් වෙනස් කරන හැම එකක්ම වාත ගුණයට වැටෙන්නේ. මේ කම්පට චංචල හැමදේම කරන්න තමයි. වෛද්‍ය විද්‍යාවට මේකට කියන්නේ ස්නායු වෛද්‍ය විද්‍යාව ස්නායු වලට කියන වාත කියලා. මේ වාත අමාරුවෙන් තමයි මේ තීරම සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට ඇඟට හොඳට කඳ බොන්න දීලා හොඳට වාඩි කරවලා. එයාට කිව්වොත් දැන් හරි ඔබට ඔන්න තුන ඕක කරබන ඕක දිහා බලන් හිටපන් කියලා. මේ ශරීරේ වාඩි කරලා වාඩිලා ඉඳිය එකයි වෙන්න පුළුවන්. දීගති වුණ ආශ්වාස ප්‍රශ්වාසයේ කෙටි වෙන්න පුළුවන්. මෙන්න මේකට සාදර බවක් හෝ මේක භාවනායේ දියුණුවක් වශයෙන් හෝ නැත්තම් මේ සඳහායි භාවනා කරන්න කියන එක දන්නේ නැත්නම් මේක සිද්ධ වුණත් සමාදන්න වෙන්න ඉඩ තියෙනවා. එනත ඒක සිද්ධ වෙනවා වෙනුවට සිද්ධ වෙන්න ඉඩ ආන වෙනුවට අපි කම්පන චංචල කරන එක. චේතනාපූර්වක දේවල් කරන එක. ඒකට තමයි කෙලස් කියලා කියන්නේ. ඒ නිසා සංඛාර පරමා දුක්ඛා. අපි සකස් කිරීම තමයි පරම දුක. සකස් කිරීම කරන්නේ නැතුව ඒ අපි ඒ වේදී ඇති වේලාවක හෝ එහෙම ඉඳ ඇරියොත් මම ඊට පස්සේ චේතනා කරන්නේත් නැහැ ප්‍රකල්පනා කරන්නේත් නැහැ කියලා සංස්කරණය කරන්නේ නැහැ කියලා අවිද්‍යාව තියෙන තාක්කල් සංස්කරණය කරනවා සංස්කරණය නොකර ඉඳ කෙටි කාලයක හෝ යමක් නොකර ඒක දිහා බලානින පුළුවන් ගතියක් තියෙනවා විඥානය අසරණ වෙනවා අවිද්‍යාවච්ච සංඛාර සංඛාරවච්ච විඥානං අවිද්‍යාව වැඩි නම් සංස්කාර වැඩි සංස්කාර වැඩි නම් විඥානයේ බොහෝමත් විධායක බලතල සහිත නැතෝ සියලු බලතල සහිත විනිශ්චයකාරයෙක් බවට පත් වෙලා එයා මේක තනි ක්‍රම දෙකට බෙදලා ආණ්ඩු කරනවා. ඒ නිසා අවිද්‍යාව කියන්නේ සංස්කාර කියලා ගත්තොත් එහෙම ඒ සංස්කාර අඩු කරන්න ගන්න ප්‍රයත්නය අවිද්‍යාව ගන්න අඩු කරන ප්‍රයත්නෙමයි. වායෝ ධාතුව සම්බන්ධ කරලා බලනකොට තියෙන්නේ ගොරෝසු ආස්වාස් ප්‍රසආසයේ සියුම් බවටපත් වෙනවා. සියුම් ආශාස ප්‍රසාතේ අති සූක්ෂම බාටපත් වෙනවා. ඒ ප්‍රමාණයට අවිද්‍යාව ඒ ප්‍රමාණයට සංස්කාර ඒ ප්‍රමාණයට විඥානයේ තියෙන නාම රූප ඇති කරන ගතිය අඩු වෙනවා. ඉතින් ඒක නම් නිවන කියන්නේ. සේක පුද්ගලයා අර ගොරෝසු නොදැනුවත්කමෙන් අවිද්‍යාව වැඩිකමෙන් සංස්කාර වැඩිකමෙන් විඥාන වැඩිකමෙන් ගත කරපු ජීවිතය දැකලා දැන් අවිද්‍යාව අඩු කරන්න ඒ කියන්නේ මොනවත් නොකර ඉන්න එක තමයි අවිද්‍යාව විද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ මොනවා හරි කරනවා නම් අවිද්‍යාව. නමුත් අපි මොනවත් නොකරුවට කෙරෙන දේවල් ටිකක් තියෙනවා. ලෝකේ වල කියනවා න්‍යාය ධර්ම කියලා නැත්නම් මේ චිත්ත න්‍යාම කියලා. අන්න ඒක දිහා බලන විට ඕන්න ලෝකේ කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. මේ වායෝ ධාතුව හරහා මේ හේතුඵල ධර්ම වැඩ කරන හැටි වමක වරක වෙලාවක වායෝ ධාතුව හේතුවක් වශයෙන් පහට වැඩ කරන හැටි වරක ඵලයක් වශයෙන් පහළ වෙන හැටි ඊට පස්සේ ඵලයේම නැවත හේතුවක් වෙන හැටි මේ විදිහට කටයුතු කරනකොට ඔන්න අර ව්‍යාප්ත වෙච්ච විශාල ධර්මතාවයේ න්‍යාය වැටෙන්න පටන් ගන්නවා ඉතින් ඒ ඒ වායෝ ධාතුව නිතරම මේ පාඩම කියලා දී තියෙන්නේ. අපිට ඒක කරන්න බැරි. අභිජානනය කරන වෙනුවට සංජානනය කරන මේක මගේ වායෝ ධාතුව. මේක මගේ මට මම මගේ ආත්මේ කරගත්ත ගම වායෝ ධාතුව කිපෙනකොට නැත්තම් සංසිඳනකොට අපි ඉතින් බේත් බොන්න හදනවා. එහෙම නැත්තම් වාත වේදෙක් හම්බෙන්න යනවා. එහෙම නැත්තම් චිත්ත වික්ෂෝභ භාවයටපත් වෙනවා. ඉතින් එහෙම කෙනෙකුට මේ වායෝ ධාතුවේ තියෙන මේ ශික්ෂණ ලබා ගන්න බැරි නිසා ඒ පුද්ගලයා අරක තවත් කලබ ගන්න. දිගින් දිගටම දිගින් දිගටම කලබ ගන්න. ඉතින් සමහර වෙලාවක් නම් එයි අපිට මොනවක්වත් කරගන්න බැරුව ඒකට පිළියම් කරන්න එන වෙලාවක්. නමුත් ඒකේ මේ දැන් යන ක්‍රමේ හැටියට නම් අපි හුඟක් වැඩි මේ මගේ වාතය කියලා අල්ලගෙන තියෙන කොටසට තියෙන ප්‍රේමේ වැඩිකම නිසා අපි ඒකට බැඳීමක් ඇති වෙනවා යම් කිසි වෙලාවක යම් කිසි කෙනෙක් මෙහෙම වායෝ ධාතුව සම්බන්ධව වෙන පෘථග්ජන ගතිය තියෙන පුළුවන් එකක් කොටහක් තියෙනවා අපේ. නමුත් ඒ වගේම සීක ගතියකුත් තියෙනවා අපි ළඟ. මේ වායෝ ධාතුව නටන හැටි බලලා ඉරියාපත සංදි වලට දඟලන හැටි බලලා එහෙම නැත්නම් වෙසක් එකට ඇට සැකිලි නටවන්න ඉස්සර දැන් ඒක තහනම්. අන්න ඒ වගේ මේ නටවන නැටවිල්ල දිහා බලයක දිහා බලහින්න පුළුවන් නම් ඒ දක්වන විපස්සනාව කියලා කියනවා. ඒ විපස්සනා කරනට වෙන මේකේ සංසිද්ධිය විතරයි. පසම්බනේ විතරයි සිද්ධ වෙන්නේ. අන්න ඒ පසම්බනේ වෙනකොට තමයි තේරුනොත් මටත් නිවන් දකින්න පුළුවන්. මම ළඟත් ඒ ගුණයක් තියෙනවා. මම මේ දෙකෙන් කෝකටද කඩුව දෙන්නේ කෝකටද කොපුව දෙන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් හැම කෙනෙකුටම ක්‍රමසාවිදි තේරෙයි. මේ වාතේ මමයේ මාගේ මගේ ආත්ම කියලා සංජානනය කරගෙන අපි කටයුතු කරන හැටිත් ඒ බුද්ධ ආදී උත්තරමන් ආංශලා විසින් පෙන්වන දන අභිජානනේ මේ වාතේ ඔබ කොච්චර මගේ කිව්වත් එකට වැට කටළු ගහන්න බෑ. හැබැයි උඹට ඒ කියන ප්‍රමාණයට දුක නම් වැඩි වෙනවා. ඒ දුකත් උඹම හදාගත්ත දුකක් මිස වායෝ ධාතුව දීපු දුකක් නෙවෙයි. ඒකට තකතිරුකම කියන්නේ, අවිද්‍යාව කියන්නේ, මෝඩකම කියලා කියන්නේ, අන්ධකාරය කියලා කියන්නේ. ඒ නිසා ඕක මම නෙවෙයි කියලා බලපන්න එක පොඩ්ඩකට බලන්න. මැරෙයිද කියලා. අන්න එතකොට තේරෙන පටන් අරගන්න මේ චිත්ත කිරිය වායෝ ධාතුව වැඩ කරන හෘද වස්තුව කොයි වෙලාවෙත් මම හිතුවත් නැත. කෙස් වැවෙනවා. දත් වැවෙනවා. මයිල් ගස් වැවෙනවා. නියපොතු වැවෙනවා. ඔක්කොම වැඩේ. එකටවත් මම යවන්නේ නැහැ. හුස්ම ටිකට වුණත් පණ ගන්නකොට එහෙම දිනුනට එන්න එන්න ඉන්න සංසිඳනකොට ඒකට අවශ්‍ය ප්‍රමාණය ගැනෙනවා. ආන්නේ කටයුතු වෙනකොට ඒ විදිහට ක්‍රියාකාරකම් නැත්තම් සංස්කරණ එහෙම නැත්තම් සකස් කිරීම අඩු කරලා මේක දිහා බලන්න හිටියොත් මේ වායෝ ධාතුවේ සිදුවෙන මේ ක්ෂය වෙන ගතිය එතන මේ අජ්ජත් වායෝ ධාතුව එන්නේ සියුම් වෙවි සියුම් වෙවි සියුම් වෙවි තමයි මේ විශාල වායු සාගරයේ නොකිසියෙක් බවටපත් වෙනවා. කිංචනයක් නෙවෙයි අකිංචන தත්ත්වයටපත් වෙනවා. නැත්නම් තමත් වාතයක් පාටපත් වෙනවා. අන්නේ විදිහට ඒකට යන්න දුන්නට පස්සේ ඉතින් ඒකට අපි කියනවා ජොලි කියලා. ඒකට අපි කියනවා හරි විනෝදයි කියලා. ඒකට අපි කියනවා අසීමිතයි කියලා. ඒකට අපි කියනවා අනන්තයි කියලා. ඒකට අපි කියනවා හැප්පෙන්න දෙයක් නෑ අජටයි කියලා කියනවා. අවකාශයට වාතයට එකතු වුණා පස්සේ අජට අජට අවකාශ කියලා කියනවා. ඉතින් ඒක අපින් ගැටවදින්නේ අපිට අපි කාටවත් ගැටයක් වෙන්නේ නැත්නම් අපිට කවුරුත් ගැට ගහන්නත් බෑ. අන්න ඒ தත්තෙට යන්න පුළුවන්කම මයි ළඟ තියෙනවා කියලා දන්නේ කනට තමයි සීක පුද්ගලයි කියලා කියන්නේ. එයා ඒ වුණත් බොහෝ වෙලාවට අර අසීක පුද්ගලයෙක් වගේ වාතය අල්ලන ගැට ගන්න වෙලාවලුත් එනවා. නමුත් දන්නවා ඔච්චර කෙරුවක්වත් වායු ධාතුවකට වගේ වෙන්නේ මේ මට පුළුවන් නේ පුළු ඇස් ගන්නවා නම් ගන්න මේ ඇතුළත කියලා ගත්ත වායු කොට අසිරිතට ගැට ගන්න පුළුවන් ඉන්නේ ගැට ගහන්න ගහන්න දුකම තමයි. ඒ නිසා ගැට වැදුනත් ඇතුළත කියලා අඳුරන කෙරුවත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා ඒ අභිජානන ශක්තිය ඒ සුවිශේෂ ඥානෙ තියෙනවනම් එතකොට බුදුරජාණන්සේ සඳහන් කරනවා වායං වායතු මාමඤ්ඤි වායස්මින් මාමඤ්ඤි වායං මේති මාමඤ්ඤි වායං මාමඤ්ඤි මඤ්ඤනා කිරීම තියෙනවා තිබුණට ටික වේලාවක් යනකොට වැට දිගී ගිහිල්ලා වැටහිලා අනේ මම මෙතෙක් වෙලා ඔය කොච්චර හිතාගෙන ආවත් දැන් මේ ආවේ පටන් ගන්නකොට ආයෙත් මේක මඤ්ඤණා කෙරුවා නේද මගේ කියාගත්තා නේද දැන් ඕනම් ඕන්න එක නෑ කියලා වැටෙනවා කියලා අර චිත්ත වීතිය යම් තැනකදී මම මාගේ ගතියෙන්තර වාතේ ධාතු බලවායු ධාතු බලන්න පුළුවන්. ඒක මේ අටුවාචාන් වහන්සේ මෙහෙම විස්තරයක් කරනවා. මේ ශේක පුද්ගලයාට මේ තණ්හා මාන දිට්ටි කියන මේ මඤ්ඤණා ක්‍රම තුනෙන් දිට්ඨිය හැර මාන්නයත් තණ්හාවත් ඉතුරු වෙනවා. ඒසල අනු තුනකින් හදපු තේඩාවේ එක පටක් කඩලා යනවා. පටන් ගන්නකොට තුනේම පටන් ගන්නවා. ටිකක් කළා භාවනා කරනකොට අඩේ මම ඒ වුණත් අල්ලලා තියෙන දැන් මම කියලා නේ කියලාකොට ඒ සක්කාය දිට්ඨිය නැතුව නමුත් මාන්නයක් ඉතුරු වෙනවා තා මේ අජ්ජත් බයිද්දා කියන එකේ හේයාවක් පේනවා. තණ්හාවකුත් තියෙනවා. හැබැයි අර මඤ්ඤණා තුනම නැති නිසා දුර්ලභීමක් වෙනවා. හැබැයි ඒක වෙන්නේ චිත්ත වීජ නැත්තම් භාවනා පටන් ගන්නකොටම ටික වේලාවක් භාවනා කරලා සතිය හොඳට ආවට පස්සේ එතකොට යාට අර මා මඤ්ඤ කියලා කියලා කියන්නේ මඤ්ඤනා නොකිරීම නෙවෙයි. මඤ්ඤනා නොකරනවා නම් හොඳයි. සේක කියන්නේ ඒක. මම මඤ්ඤනා නොකරනවා නම් හොඳයි. අනේ ඒ වුණත් පටන් ගන්නකොට මටත් මේක වුණානේ. දැන් වුණත් මම මේක දැනගෙන මග දිනේ අතහැරිය කියලා මේක මම විශ්ින් කරන්නක් කියලා හිතාන හිට මේක දැන් දන්නව කෙරෙන දෙයක් කියලා. ආන් එහෙම වුණාට පස්සේ සරුවචන සඳහන් කරලා තියෙනවා වායන් මාබිනන්දති කියලා. වාතේ අභිනන්දනය කරන්නේ. අජෝසනය කරන්නේ. එහෙම නැත්නම් අභිවදනය කරන්නේ. මේ වායෝ ධාතුව පිළිබඳව මම මාගේ කියා ගන්න නන්දනය කරන්නේ. අභිවදනය කියලා කියන්නේ වාත අමාරුවක් ආව වාත අමාරු ගියා ආදි වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. කතා කරනකොට තවත් වාතකාරයෝ තමයි වට වෙන්නේ. ඒ නිසා මේ වාතකාරයෝ ඕනෙත් නැහැ. තිබුණු වාතේ ගියා වේවා වැඩි වේවා පපුවට වතුර ටිකක් ගහන ඉවසාගෙන ඉන්න පුළුවන් නම් මාබි වදති කියලා කියනවා. අභිවදනය කරන්නේ. මා අජ්ජෝස තිට්ඨති මම මේ වායෝ ධාතුව කියන කුණුහරුපෙට රිංගගන්නේ. ගෙවදින්නේ. ඒක ඇවිල්ලා යන එකක් ඉස්සරහදුරෙන් ආව පස්සදුරෙන් ගියා. එහෙම නැතුව මේක මේ මේ ඉස්සරහදරයි පස්සදරයි වහගෙන මේක මගේ වායෝ ධාතුව කියාගන්න ගිවදීමක් කරන්නේ. ඉතින් එහෙම නොකරන වෙලාවක් අපි දැනගත්තත් නොදැනගත්තත් තියෙනවා. ඒක අපි දන්නේ නැහැ. අගේ කරන්න දන්නේ නැහැ. ඒක නිසා අපි අර වාතේ මම කියාගන්න, මගේ කියාගන්න, ආත්මේ කරගන්න ටික අරගෙන තමයි අපි මේ ඉතිහාස කතා ලියන්නේ. කතන්දර ගොතන්නේ. අනුන්ට වචන කතා කරන්නේ. හුස්ම රැලි දෙකක් අතර මැද පොඩ්ඩක් බලන්න මොනවද තියෙන්නේ වාත ගනුදෙනුවක් නැහැ ඒකට අපි බයයි ඒක පේන්නේ නැහැ කියනවා දන්නේ නැහැ කියනවා කොහොමද අප්පා ඒක අත්දකින්නේ කියලා අහන මොකද අර එතන අත්දැකීමක් නැහැ එතන පීටි කෑම නන්නේ ඒක අත්දකින්න බැරිකමටත් අඬනවා අයියෝ බලන්නකෝ මට තාම මේ කරදර ටික නැතිව ගිහිල්ලානේ දන්නේත් නැහනේ මේක ඉස්සරත් තිබිලා තියනවලු. ඉනායතයටත් තියෙයිලු. දැනුත් තියෙනවා. අනේ ඒක මට තේරෙන්නේ නැහැ නේ කියලා අර එකපාරක් අර 2000 ගන්න මට මතක නැහැ මම කොළඹ ඉන්න වෙලාවේ හදිසිය පණිඩියක් ආව ඕන්න බුදු පිළිම ඔක්කොගෙන් බුදුරැස් වීදෙනවා කිය. ඉතින් මම එළියට එනකොට සීකර මහත්තයක ඕන්න උතනත් බුදු පිළිමක් තියෙනවා සාංශ බලන්න යන්නේ කිව්වා බැලුවා බැලුවා සීකට පෙන්වෙත් නැහැ මට පෙන්වෙත් නැහැ. ඊට පස්සේ මඟට එනකොට කඩුවල හරියදී කට්ටියක් උඩට පෙවි බලනවා අන්න බුදුරැස් වීදෙනවා. ඉතින් මාත් බලා හිටියා ටිකක් වෙලා ඉන්නකොට අනේ අම්මලා අඬනවා අනේ මගේ කර්මෙට මට පෙන්නේ නැහැ නේ කියලා. පිහින කට්ටිය කියනවා බුදුරජාණන් දැක්කා උන් පහුවෙන්ද පිටසම් කොටුවේ. ඒක කියන්න ගිහිල්ලා තාමදුර බැනුම් ඇහුවා. අනේ අර බුදුරජාණන් දැක්කේ නේද? ඒකට බර ගහනක් අඬනවා. අනික් කට්ටියට පේනවලු අයියෝ මට පේන්නේ නැහැ නේ කියලා. ආන් ආන් ආන් ආන් ආන් යනවා කියන එකනේ. අර කටි හඬනවා අයියෝ අනේ ඒ මිනිහයාට බලන්න පුදුම සද්ධාාවක් පින තියෙනවා මට පේන්නේ නැහනේ. ඉතින් ඔන්න ඔයගේ පිස්සොත් තමයි මේ වායෝ ධාතුව දැක්කත් ඔය බුදු බුදුරැස් සෙත්තම දැක්කම වගේම තමයි. මේ හුස්ම දෙක අතර මැද මොකොත් නැහැ. ඒකේ නිවන් දැකලා තියෙන කොහොමඩක්වත්. ඉතින් කට්ටිය තටමගෙන අමුඩ ගහගෙන නටන අල්ලන්නේ ඒක. මොකේ අල්ලන්නේ? ඒක අදට අවකාශයේ තියෙන එක ගැටවදින්නේ නැහැ. දෙපැත්තේ ගැටවදින හැටි තමයි දුක තියෙන්නේ. දුක නැති හැටි තේරුණාම මොකෝ නැතුවාම මොකෝ අඩු ගානේ බුදුහාමරෝ පෙන්ලා දීලා තියෙනවා. මේ වායෝ ධාතුවේ අජත්ත වායෝ ධාතු බහිද්ධා වායෝ ධාතු අතරමැද නැත්නම් ආස්වාද ප්‍රසවාස දෙක අතරමැද 100%ක්ම සංසිද්ධියාවක් තියෙනවා. තියෙන දේ බලන්න යන එකාට ඒක පේන්නේ නැහැ. මේක මොකද තියෙන දෙයක් නෙවෙයි මේ කතා කරන්නේ නැති දෙයක් ගැන. ඉතින් මේ නැති දේ බලන්න තියෙන දේ හොඳට දකින්න ඕනේ. ඒව එලිමිනේෂන් ප්‍රොසෙස් එක දැක දැක අයින් කරන ක්‍රමයක් කරනකොට නැති එකට යයි. මම තමයි නැති එක අල්ලන්න හදනවා කියලා කිව්වොත් එහෙම මොනව අල්ලන්නේ? ඉතින් ඒක නිසා එතකොට වාතය තද වෙනවා. නිවාත ගුණයක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා වායෝ ධාතුවට තියෙන්නේ පඩවි ආපෝ තේජෝ කොයි එකෙත් තියෙනවනේ මොකක් හරි පඩවි තියෙන ඔයක දිහා හොඳට බලන්න ඉන්න. තේජෝ ධාතු තියෙන හොඳට බලන්න ඉන්න. ආපෝ ධාතු තියෙනවා බලන්න. වායු ධාතුයෙන් බලන්න බුදුරජාණන් කියන බලන්න ඉන්නකොට මේක ගෙවෙනවා නම් වැඩි වේලාවක් බලහින්ට පෙකන ඒකේ අභාව ප්‍රත්‍යම්පතිය දකීවි. ඉතින් අභාව ප්‍රත්‍යම්පතියට උඩ භාවනා කරනවායි කියලා හෝ සතිය කරනවායි කියලා හෝ සීය කරනවායි කියලා හෝ ඉසాత බඳගෙන අඬන්න හරි පාළු ගතියක් දන්නවා කියන්න ඕනේ නිදිමත උණයි කියන්න හෝ කම්මැලි වුණයි කියන්නේ යනවා කියන්නේ අර සීක தත්ත්වයට අවශ්‍ය කරන මානසිකත්වය ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ඒකට මේ භාවනාදී කොතෙන්ද යන්න ඕන කියලා දන්නේ නැහැ. ඉතින් දන්නේ නැත්නම් මේ මිනිස්සු හැම වෙලාවෙම මොනවා හරි අල්ලන්න හදනවා. ඒ තියෙන දෙයක් ඒ කියන්නේ ඉන්ද්‍රිය ගෝචර දෙයක් අහු වෙනවා. ඉතින් බුදුජානන්සේ දන්නව කොහොම කෙරුවක්වත් ආදායාව වල්පත ගත්තාසේ අල්ලනකොට සුක්කාල ලෙස්සන එකයි වෙන්නේ. ඔය ලෙස්සුවාට පස්සේ තමයි නිවන් දකින්න කියලා කිව්වොත් එහෙම යාට ඉතින් අයියෝ ආඳ පැන්නනේ. මට කොහොමද ආඳ අල්ලගන්නේ කියලා ආයෙත් අත් දෙකම දාලා ආඳ අල්ලන්න හදනවා. ඉතින් බුදුජානන්තේ පෙන්වන්න හදන්නේ ආඳා ගියාට පස්සේ මේ අතේ මුකුත් නැහැ. හිස්. එහෙම නැත්නම් මේ වායෝ ධාතුව තටමඬ ඕනේ නෑ. ඉවන් වීමක් සිද්ධ වෙන්නේ. ආස්වාසිය સમાપ્ત වෙලාම තමයි ප්‍රසවාසය පටන් ගන්න. ප්‍රසවාසය સમાપ્ત වෙලාම තමයි ආස්වාසය පටන් ගන්නෙ. කවදාද අපිට ඒක බලාන ඉඳලා මේ නොපෙනෙන දේ තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා අල්ලන්නේ. මේ නොපෙනෙන දේක තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ කියලා. මේ නොපෙනීම හරහයි දුකේ නොපෙනීම සිද්ධ වෙන්නේ. මේ භාවනාවේ අහුවෙන්නේ නැති එක හරහයි දරත පරිලහ ගෙවෙන්නේ කියන එක දැනගන්න බෑ. මොකද අපි ඉඳුරන් නිතරම මොනවා හරි අල්ලන්න හදනවා. ඇල්ලුවොත් විතරයි අල්ලන දේ දෙකට බෙදලා ආණ්ඩු කරන්න පුළුවන්. අහුවෙන්නේ නැති දේ අල්ලපුවාම දෙකට බෙදන්න බෑ. ඒකට ආණ්ඩු කරන දෙයක් නෑ. ගැටෙන්න දෙයක් නෑ. එහෙම නැත්නම් පරිලාහ කරන්න තැවෙන්න දෙයක් නෑ. නමුත් පෘථග්ජනයට පේන්නේ ඒක බංකොලොත් වීමක්, ක්ෂය වීමක්, නැති නාස්ති වීමක් කියලා. ඒක නිසා යායේ සංහිඳියාවකට පැත්තට වායෝ ධාතුවේ සංහිඳියාවක් සිද්ධ වෙන තත්තර එනකොට හුස්ම ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. හීඳ අඩි දාන. වක්කාර වෙනවා. ඇඟ සහලවනවා. එහෙම නැත්නම් මහ පුදුමාකාර බයක් කම්මැලිකමක් තනි වෙච්ච ගතියක් කොටු වෙච්ච ගතියක් එනවා. ඒ මොකද ඒ තරම්ම මේ වායෝ ධාතු අල්ලන අපි තරංග අහගෙන තමයි සංසාරේ කියලා ගත කරලා තියෙන්නේ. ඉතින් එහෙව් වායෝ ධාතුව මැරෙන්නත් ඉස්සලා මේකට ගිවන් වෙනවා දකින්නකොට ඒක තමයි මේ මූල ධම්ම සබ්බපරියාය සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය කියන්නේ. ඒක කරන්න පුළුවන්. අන්නේ ගිවන් වීම පැත්තට කොහොමද මම අනුග්‍රහ කරන්නේ කියලා බලන්න අභිජානනයක් තියෙනවා. වායු ධාතුවේ තියෙනවා ලහු කියලා ලක්ෂණයක් තියෙනවා ගරු කියලා ලක්ෂණයක් තියෙනවා ගරු ලක්ෂණෙදී පිරිමැදෙන ගතිය ගැටෙන ගතිය සැර වැඩි ලහු භාවයට යනකොට ගැටුම තිබුණට දැනෙන්නේ නෑ ඒක නිසා මේ ලහු භාවයට යන්න යන්න යන්න ලිහිල් භාවයට යන්න යන්න යන්න ලුහු භාවයට යන්න යන්න යන්න ලීන භාවයට යන්න යන්න යන්න ප්‍රතිපදාව දියුණු වෙනවා කෙලස් දියුණු වෙනවා කියලා දන්නවනම් අන්නේ කටයුතු කරන ගාන සීක පුද්ගලයා කියලා කියනවා. එයා දන්නව පටන් ගත්තේ මෙතනilla දැන් මේකයි කරන්න කියලා දන්නව. එතකොට යාට තියෙනවා මුළු ලෝකෙම අනිත් පැත්තට යන්න. ඒගොල්ලෝ මේ හුස්ම ගන්න බැරි වුණොත් ඔක්සිජන් ගෙනත් හයි කරනවා. કૃත්‍රිම ශෝෂණය දෙනවා. ගිල කොහොම හරි ඔක්සිජන් දෙන්න හදනවා. ගිල වල පණ දෙන්න හදනවා. නමුත් කවදා හෝ මේ ජීවත් වෙද්දිම මේ වායෝ ධාතුව වායෝ ධාතුවේ මේ එහෙම වෙන ගතිය නැති ඒ නිශ්චල තනක් තියෙනවා. අනේ නිශ්චල තන චිත්තක්ෂණය වෙන්න පුළුවන් තියෙනවා. ඒක දක්නාසුළු බවට ප්ලාස්ටිලා යනවනම් එහෙම නැත්නම් ඒකට සූදානම් ගතියක යනවනම් අන්න ඔය ටික මේ ත්‍රිපිටකයෙන් වෙන් කරලා මේකයි බුදුහාරෝ කියලා තියෙන්නේ කියලාක තේරුම් ගන්න කොච්චර කල්යයිද එහෙම නැත්නම් මට ආශ්වාස ප්‍රශ්වාස කරනකොට ආශ්වාසය හොඳට කරනවා ප්‍රශ්වාසය වැටෙන්නේ නැහැ කියනකොට මේ වැටෙන්නේ නැති ප්‍රශ්වාසය තුළ තමයි නිවන තියෙන්නේ කියලා තේරුම් ගන්න කොච්චර කල්යයිද එහෙම නැත්නම් ආශ්වාසයේ ඉඳලා ප්‍රශ්වාසයට මාරු කද්දාකත් මට අහුවෙන්නේ නැහැ මං ඇහැප්පිට ඇහත් ධාන බලන අහුවෙන්නේ නැහැ. එතකොට කවදා හරි දැනගත්තොත් මේ බලන ගතිය තිබුණාට පේන්නේ නැති ගතිය තමයි නිවන කියන්නේ. දුවට ඇස් දෙක පිටිමැදලා බලාගෙන ඉන්න පේන්නේ නැහැ. ඕකයි නිවන කියන්නේ. ඉතින් ඕකට ඕකට මේ ඉන්ද්‍රිය দমনයක් ඉන්ද්‍රිය සංවරයක් ඇති කරනට ඉන්ද්‍රිය කැමැති වෙయ్యේ. මොකද ඒතර ඉන්ද්‍රිය দমনයක් නෙවෙයි තියෙන්නේ ඉන්ද්‍රියන් බංකොලොත් කිරීමක් තියෙනවා. පාචා කරලා දෙවීමක් තියෙනවා. ඒගොල්ලෝ අයිතිවාසිකම් සඳහා හටන් කරනවා. හටන් කරද්දී කියන උඹ බලාන හිටපන් බලාන ඉන්නකොට වෙලා තියෙන්නේ උඹලා නැති තැන ඉඳුරන් නැති තැන දැක දැක දැන තැන ගෙවම් කරපු තැන උන වායෝ ධාතුවත් ගෙවම් වෙනවා. ඒ ගෙවම් වීම මෙතෙක් කලොත් අපි දැකලා තියෙනවා. නමුත් අපි ගියාට වැඩිය වේගෙන් අපහුව වෙනවා. හීන අඩිය දාලා. පොල් මල ගත්ත කපුවා වගේ නලියන්න පටන් ගන්නවා. දඟලන්න පටන් ගන්නවා. වාතය ඇතුළේ වේරම්බ වාතය කැළඹෙනවා. ඉතින් එතකොට දූවගෙන එළ පිටිත් නූලක් කියට කා ගන්නවා. අපනූලක් දානවා. එහෙම නැත්නම් ඒ කලු කුමාර දිෂ්ටියට තොවිල් නටනවා. ඒ නිසා එහෙම නැතුව මේක ඉදිරියට යන්න නම් නැත්නම් මේ සීක කියන தত্ত্বය දිගට පවත්තන්න නම් ඉතින් බුද්ධජානස කියන්නේ කාය ජීවිත নিরপেক্ষව යන්න ඕනේ. කාය ජීවිත নিরপেক্ষව යන්න ඕනේ. ධනං චජේ ජීවිතාංගමාව. අංගං චජේ ජීවිතං රක්කමාව. අංගං ධනං චේ ධනං ජීවිතං තේ සබ්බං නරෝ චජේ ධම්මමනුස්සරන්තෝ අපිට අංගේ ශරීර කොටසක් කපලා දාන්න වෙයි කියලා කියන ඕනේ ගාණක් දීලා අපි ඒක රකින්න හදනවා. ඉඩම් පුදල් විදම් කළා හරි ගන්න බැංකු ආයිරාවක් හරි අරගෙන ඉවල රකින්න හදනවා. හොඳයි නෝන්න ඔන්න කෑල්ල කපන්න නැතුව රැකගත්තා. ටික කාලයක් ඊට පස්සේ ඕන ජාරත් මාත්‍යාරි කවුරු හරි කියනවා "ඔය කෑල්ල දියොත් මැරෙනවා. ඒ කෑල්ල කපන්න වෙනවා. නැත්තම් ජීවිතේ නැති වෙනවා" කියනවා. "අනේ මාත්‍යෝ ඉතින් කෑල්ල කපලා හරි ජීවිතේ රැකලා දෙන්නයි" කියලා. ඉතින් බුදුසසුන කියනවා ඔය ධනෙයත් ඔය රැකපු අංගයත් මුළු ජීවිතයත් තුනම අතරින් වෙනවා. ඔබට ධම්මමනුස්සරන්තෝ ධර්මයේ අනුස්සරණය කරනකොට මේ ජීවත් වෙද්දිම ඔක්කොම නැති වෙනවා. ඒක සල්ලි ගැන කොමන කතාවද? ජීවිත අංග ගැන කොමන කතාවද? ජීවිතය ගැන කොමන කතාවද? ඉතින් ඒ දේ මේ වෙන ඔක්කොටම වෙලා තියෙන්නේ. ඉතින් මේ වුණාට පස්සේ ඒකට ඇපනූල් ගැට ගහන්නයි තොවිල් නටන්නයි දඟලනවද? නැත්නම් මේ ධබ්බදම මූලපරියාය සූත්‍රයේ බුදුහාරෝ පෙන්වන විදිහට වායෝ ධාතුවේ දත යුත්ත උච්චරයි. සීක පුතිලක වශයෙන් දත යුත්ත මෙච්චරයි වායෝ ධාතුව තියෙන තාක්කල් සංසාරේ. සංසාරේ ඉන්නකොටම වායෝ ධාතුවෙන් සමුගන්න පුළුවන් මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා. අපි ඒව දැඟලුවත් නැතත් සමුගැනෙනවා පස්වාසි වල ආසාවෙ පටන් ගන්නකොට. ආස්වාසිය වල ප්‍රසවාසය පටන් ගන්නකොට අන්න එතෙන්ද එල්ල වෙච්ච එකක්. අන්න එතෙන්ද යොමු වෙච්ච මානසිකාරයක්. අපි කොහොම වෛද්‍ය විද්‍යාවෙන් හෝ භෞතික විද්‍යාවෙන් හෝ රසායන විද්‍යාවෙන් කියලා දෙන්න ඕ. මොකද ඒ වගේ තියෙන ඔක්කොම ආස්තිකත්වයේ මත කොට නැගිච්ච ධර්ම. වේදයක්. මෙතන කියනවා ඒව දෙක අතර තඩමාරුවේදී ඇතිතන ඉඳලා නැත්තන්ට යනකොට ආස්වාදෙන් ප්‍රසවාසයට යනකොට ඒක ඉරියව්වක ඉඳලා අනික් ඉරියව්වට යනකොට අංගමංගාණු සාරි වාතයෙන් ක්‍රියාත්මක වෙන්නේ ඉඳගෙන ඉඳලා නැගිටිනකොට. අපි කියන වෙලාවේ සතිය පිටවන්න බෑ ඉඳගෙන ඉඳලා නැගිටිනවා සතිය කැඩනවා. ඉඳගෙන ඉඳලා නැගිටින්න උනවා සතිය කැඩනවා. නෑ කැඩෙන්නම අවශ්‍යතාවය නැහැ. ඒත් වායෝ ධාතුවක් වැඩ කරන්නේ. එනිසා මේ ඉරියාපත සංධිකදී වූ ආස්වාදින් ප්‍රසවාසයට යනකොට හෝ එනත මේ කුච්චිතය ආවාතේ කොට්ඨිතය ආවාතේ කියලා තියෙන මේ ආහාර මාර්ගයේ වැඩ කරන වාතය හෝ මේ ඔක්කොම ක්‍රියාකාරකම් තියෙන හැම තැනම වායු ධාතු වැඩ කරනවා. අපි කියන පණ තියෙනවා කිය. ප්‍රාණ කියන වචනේත් පාවිච්චි කරනවා. ඒ නිසා මේ ප්‍රාණ කියන කොටසට අයිති මේ වායෝ ධාතුවමයි එළිය තියෙන්නේ. හැබැයි එළිය තියෙන එකෙන් කවදාවත් දුකක් දෙන්නේ නැහැ. ඒ නිසා ඇතුලේ තියෙන එකත් මේ දැක දැක දැක දැන ගෙවම් කරනවා කියන්නේ දුක ගෙවම් කිරීමක්. දැක දැක දැකන දැන ගෙවම් කරනවා කියලා කියන්නේ ප්‍රතිපදාවේ දියුණුවක්. ඒක සිද්ධ වෙනකොට දෙයියන් ගෙනාවකට වෙන්න දීපල්ලා යන්න දීපල්ලා කියන එක තමයි ඒ ශේක ප්‍රතිපදාව කියලා කියන්නේ. ශේක පුද්ගල නොදන්න දෙයක් නෙවෙයි ඒක. එයාට පට වැරලා තේරුම් කරලා දෙන්න ඕනේ. පට බේරලා තේරුම් කරලා දෙන්න ඕනේ මෙන්න මෙහෙම දේවල් භාවනාවේ කොයිලාවිත් වෙනවා. හැම වෙලාවෙම හැම පරියන්කයක නෙවෙයි. අන්නේ වෙලාවේ අන්නේකට තල්ලුවක් දීගෙන ඒකට සූදානම් වෙලා ඒකට ලෑස්තිලා යනවන්නා ඒ යෝගාචරතේ ඉපදිච්ච දවසින්ලා මේ වගේ අවස්ථා කියලා කෝටි ගාණක් තිබිලා තියෙනවා. හැම වෙලාවෙම අපි දන්න දැනුම හොයසල අර නොදන්න කොටස බඟාරිනවා. ඒ තමයි තෘෂ්ණාව කියන්නේ. ආ තෘෂ්ණාව වැඩ තහනම් කරලා නොදන්න වෙලාවේ තියෙන බයට ලෑස්ති වෙලා ගියොත් යෝගාචරයි කියලා කියනවා. දෙල්ලක්කාරී කියලා කියනවා. යෝන්සමස්කාරී කියලා කියනවා. එහෙම නැත්නම් රැඩිකල් වාදියෝ මේක දිහා බලා ඉන්නවා කියලා කියනවා. ඉතින් යන බලනකොට මේ වායෝ ධාතුව විතර මේ අනිත්‍යතාවය පෙන්නන අනිත්‍යවත් ඇත්තටම මේකම තමයි. පුදුමාකාර චපල දෙයක් මේ වායෝ ධාතුව. අන්න ඒක දිහා හොඳට බලන් ඉන්නවනම් අපිට තේරෙන්න පුළුවන් මේ වායෝ ධාතුවේ තියෙන මේ චපල ගතිය දැකීමයි පෞරුෂත්වය කියන්නේ. නිප මේ නිවාත ගතිය කියලා කියන අපි වාතේ කොච්චර දඟලුවත් අපිට අවශ්‍ය වෙන්නේ චපල වෙන්න. අපි දැනගන්නවා චපල දෙයක් වාතේ කියන්නේ කියලා. අන්නේ දේ දිහා දැනීමේ අභිඥා මට්ටමට යනකොට සංජානන ඉඳලා අභිඥාට යනකොට අටුවචාන් වාචල සඳහන් කරන සීක කියලා කියන්නේ ඒකේ තියෙන දිත්‍ය නැති වෙලා මාන තණ්හා ඉතුරුනයි කියලා. නමුත් අපිට දැනගන්න පුළුවන් චිත්ත විදියේ මුලදී අපි හරි පුදුම විදියට අර පු탁ජන ක්‍රමයට පටන් ගන්න මගදී තේරෙන පටන් ගන්නවා මේ වායෝ ධාතුවට මම යා උන්නත් නැතත් ක්‍රියා කරන්නේ එකම තාලෙටමයි. මට කවදාකවත් ඒක පාලනය කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒකේ යාට ජෝර්ජ් අර්ජුනගේ දේ ජෝර්ජ් අර්ජුන දීපන් කිව්වා වගේ ඔබට අතිනද්දී අතාරපන් දාවා කියලා හරුවචාන්ස කිව්වා වගේ මේ වායෝ ධාතුවට වායෝ ස්වරූපේ යන්න ගියා නම් යන්න ඇරියා නම් ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම සේවය මානවයා වශයෙන් ලෝකෙට කරන්න පුළුවන් ලොකුම සේවය. ඒ විදිහට වායෝ ධාතුව වෙනස් කරන්න ඕනයි කියන ජනතාවට තමයි නගර වාසීන් කියලා කියන්නේ. ග්‍රාම වාසීන් කියලා කියන්නේ. ඒගොල්ල හැම වෙලාවෙම වාතය වෙනස් කරන්න හදනවා. ඒගොල්ල ඉන්න තැන විතර වාතය දූෂණ වෙලා නැහැ කොහොක්වත්. ඒ නිසා බුදුරජාණන් කියනවා විජන වාතයේ තියෙන කැලේකට යන්නේ කියලා. ඒ වාතය ඔය ස්වභාවයෙන් තියෙන. ඒක තමයි හොඳම සෞඛ්‍ය සම්පන්න දේ. ඒ නිසා කවුරුහට පිට කරන හුස්මක් ආශ්වාස කරන්න සිද්ධ වුණා නම් කරුමෙන්. එවන්ට මේ ගස්කොලන් එක්ක එකතුලා මේ ස්වභාවික එන්න මද නලයේ කියලා මදලත් එක්ක ජීවත් වෙන්න පුළුවන් ඒක ලොකුම පිනක්. ඒක නගරකින් ගන්න යන්න එපා. ගමකින් ගන්න යන්න එපා. ඉබ්බගෙන් පියාට බලාපොරොත්තු වෙන්න එපා. හරක්කගෙන් කිරි දෝන්න යන්න එපා. ඒ නිසා ඒ වගේ හම්බෙලා ඒ වාතයත් මේ මේ පිරිසුදු පිවිතුරු වාතයත් ඒකත් ගෙවිගෙන යන හැටි බලන ඉඳලා මේ වායෝ දහතෝ පිළිබඳව වශී භාවයක් ඒක පිළිබඳව පරිචයක් ඒක පිළිබඳ ලෑස්ති ගතියකින් යන්න පටන් අරගත්තොත් නගරයට ගියත් මොකක්වත් වෙන්නේ නැහැ. ගමට ගියත් මොකක්වත් වෙන්නේ නැහැ. මොකද නගරයට ගියත් අපි අඩුම වාතය ප්‍රමාණය ආස්වාස කරන්නේ. ඔය මිනිස්සු වගේ මයින් වහම හුම්බන්න වගේ හාස්ෝස් ගන්න යන්නේ නැහැ නේ. මොකද අපි දන්නවා නගරයට යන්න උනේ කර්මෙට ඉඳලා වැඩ ඉවර කරන වරෙන් වැඩි හුම්බන්න යන්න එපා. ඒ විම්බිල්ලෙන් තමයි වාත ගුණය එන්නේ. නිවාත ගුණය කියලා කියන්නේ නිහතමානීකතිය. ඒක ආචාර ධර්මයේ. ඒක සඳහා වායෝ ධාතුවක් වශයෙන් බලන එක තමයි අතරමහා ධාතුන්ගෙන් මේ කය කියන අදහසෙන් මගේ කය කියන අදහසේ ඉඳලා ඒක හතර මහා ධාතුන් බලනවා. ඉරියාපත සම්දිස්ථාන බලනවා. ආස්වාස් ප්‍රස්වාසයේ විනාශ වෙන තැන බලනවා. ආන්නේ තැන බලනකොට අපිට මේ මගේ ඇතුළේ යන කොටසේ ලුහුටලා යන කොටසේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ග මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ. අපි ඒක කොච්චර බයද? බුදුරජාණන්සේ කොච්චර ප්‍රසිද්ධව ප්‍රකාශ කළා තිබ්බත් අපි ඒක මගාරවලා මේ කැළඹිච්ච තැන් වල හොයනවාද කියන එක බලන්න පටන් අරගත්තොත් මේ අපිට උදව් කරන්න දෙවන්නේක් නැහැ. ඒ වගේම අපිට විශේෂයෙන් අවශ්‍ය කරන දේකුත් නෑ ඔක්කොම තියෙනවා. අපි අර බලන දෘෂ්ටි කෝණය වෙනස් වීම තමයි අවශ්‍ය. ඒසට පෘථග්ජන දෘෂ්ටි කෝණේ ඉඳලා සීක පුද්ගලයේ දෘෂ්ටි කෝණයටපත් වෙනවා. පත් වෙලා තේරුම් අරගන්න මේ වායෝ ධාතුව ලද්දා පටන් අපිට ගැඹුරු බණක් කියලා දීලා තියෙනවා. අපි ඒක අහගන්න දන්නේ නැතිකම නිසා අපි මේ වාතයේ හසුරවන්න හදනවා. එමනේ ස්වභාවික වාතයට අහුම්කම් දෙන්න පටන් අරගත්තොත් නිවාත ගුණෙන් යුක්තව ඕනම කෙනෙකුට තමන්ගේ පෘථග්ජන චිත්තක්ෂණ සහ ශේක චිත්තක්ෂණ වෙන් කර ගන්න පුළුවන්. අන්නේ ශේක චිත්තක්ෂණ වැඩි කර ගැනීම සඳහා තමන් ප්‍රයෝග කරනවා නම් එහෙම නැත්නම් ජීවන රටාව සකස් කර ගන්නවා නම් ඒ පුද්ගලයාට විතරක් නෙමෙයි මුළු සමස්ත වාතලයටම නිවන් ලැබීමක් ලැබෙනවා. ඒ පුද්ගලයාටත් ලැබෙනවා. ඒ පුද්ගලයා කරන හැම චිත්තක්ෂණයක් පාසාම වාතලයට නිකුත් වෙන්නේ මහ පුදුමාකාර සුවසේවාවක් සලසන කම්පන චංචල වේග ඒක මේ මහා ගැඹුරු බණක් ඒක මහා නිහඬ බණක් ඒ නිසා හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ මු ලෝකය නතර කරන්න යන්න එපා එතකොට ඒක ඈ ගන්න කියලා අපි තවත් වාතය සවුතු කරනවා තමන් තමන්ගේදී නිෂ්කලංක කරගෙන යන්න පටන් අරගත්තොත් තමයි තේරෙන්නේ සංජානනය කරපු වායෝ ධාතුව දැන් අභිජානනය විශිෂ්ට ඥාණය දැනගත්තට පස්සේ ඒක පිළිබඳ නන්දනය කිරීමක් නැති වෙලා යන පටන් ගන්නවා. මාබිනන්ද ditang කිසේතු පරිඥායන් තස්සාති වදාමේක හාත්පසින් දන්න නිසා. වායු ධාතුළු ගන්නට පාඩමක් අපිට නැහැ. එයා කන්ඩිෂන් කරන්න දෙයක් මේකේ ඇත්තේ නැහැ. එයා කන්ඩිෂන් වෙලා තමයි තියෙන්නේ. එයා නෙමෙයි මෙයා කන්ඩිෂන් වෙන්න වෙන්නේ දැන්. එයා කන්ඩිෂන් කරන්න නිගිලා තියෙන දැන් අපි ලෝකේ හදන්න ඒ නිසා මෙයා කන්ඩිෂන් වෙච්ච දවසේ වැඩේ ඉවරයි. බුදුරජාණන්සේක තමයි කිව්වේ හුස්ම පුළුවාතර නිදාසල හුස්මෙම ඉඳගෙන වාතෙම ඉඳගෙන වාතෙන් නිදාස් වීම සඳහා කටයුතු කිරීම කරනවා නම් යම් කිසි කෙනෙක් ඒ කෙනාට කලාවේ හෝ වේලාවේ හෝ ඉරියව්වේ හෝ බාධාවක් නැහැ අන්නේ තමන් දැනට මේ උපයාගෙන තියෙන අඩුම කඩම ටික තේරුම් අරගෙන ශක්ති අවස්ථාව ලැබිච්ච වෙලාව යෝගයේ දිච්ච වෙලාවේ ඒ සංජානනය කරපු වායෝ ධාතුව ධාතුවක් වශයෙන් අභිජානනය කරලා පරිණ හාත්පසින් දැනගෙන ඒකේ අභිනන්දනය නොකර සිටීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නැතර කරනවා ශිරු දිනාට ශනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා අදයි අපි ධර්මදේශනා නිමාවේදී රාष्ट्रපතින් දක්වන චාරිත්‍ර හැටියට සුළු වේලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා මේ ධර්ම කරන ඉදිරිපත් කරන ලද කරුණු මතින් අපි මත ප්‍රකාශ කිරීමක් ප්‍රශ්නයක් විවිචනයක් තියෙනවා නම් අපි ඒකට අහුම්කම් දීලා එහෙම ඉවර කරලිවල අපි ඊත්තාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමෙන් සතිವಾರේ સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙන නිසා කාට හරි සාකච්ඡාවක නාමයෙන් කියන කාරණා දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. නැති තැන ඇති තැන නිසා හම්බ කරන්න පුළුවන් දෙයක් නැත්නම් ඇත්තටම අපිට පැටලලා යන එකක්. අය අය කියන්නේ ආනාපානෙන් කතා කරන්නේ ආනාපානෙ නැත්නම් නැති අරූපයක් නැති නෑ ආනාපානෙ නෑ කියන එකක් හිතන්නේ ක්ෂේම එකයි. ඔව්. කියන තර නිසා නැති ගන්න සතිය පිටවන එකයි. දෙකම එකමයි. ඉතින් මොකක්ද මේ දෙක වෙනස කියන්නේ? ඇතිතන ඉඳලා නැතිතන ඈ? ඒක වෙනස හඳුනගන්නේ සතියෙන්. නෑ සම්පජඤ්ඤයෙන් වෙනස හඳුනන්නේ සතියෙන් පූර්ව නිගමන නැතුව බලනින් එක විතරයි කරන්නේ. ඒකට සම්පජඤ්ඤයට අලුතෙන් බලන්න පුළුවන් ගතියක් වෙනවා. අපි දාන අදහස නෙවෙයි සම්පජඤ්ඤය ගන්න. සම්පජඤ්ඤය ගන්න ප්‍රകൃතිය. අපි දැනුම කියලා දෙන්නේ අපි કૃතිම දෙයක්. එතකොට සම්පජඤ්ඤයට එන්නේ ඉඩක් නැති වෙනවා. පේන දේ වුණත් සාක්ෂි දුන්නට නඩුකාරයා පක්ෂග්‍රාහී වෙනවා ඒක. සතිය නැතිකම තමයි පැටලීමට හේතු වෙන්නේ. සතිය තියෙනවා නම් තාම දිගෑරිලා නැහැ. දිගෑරෙන්න පාතාවරණය සකස් වෙනවා. ඉස්සරහට දිගෑරෙන්න තියෙන ඉඩ වැඩි. ආනාපානය කියන හඳුනගත්තත් ඒත් සතියේ. ආනාපානය හඳුනගන්නේ සංඥා ඒකේ සංඥාවෙන් කරේ. හඳුනා ගැනීම කරන්නේ සංඥාවෙන්. මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය කියලා හඳුනා ගැනීම කරන්නේ සංඥාවෙන් නැවත ආත වාතේ නැති තැන හඳුනා ගන්න බැරි ගතියක් තියෙනවානේ ආස්වාසයත් නෙමෙයි ප්‍රස්වාසයත් නෙමෙයිනේ වාතේ නැත්තම් මෙහෙම මම අහලා තියෙනවා නෑ මම සංස්කාර ඔක්කොම ආනාපාන කියලා කතාව ඔව් එතකොට නැති තැනට යද්දී ආනාපාන එතන කෙලවරේ තියෙනවා තිබුණ තැන ගෙවීම තියෙනවා ඒක නිකන් තුවාලේ සනේපෙලා කැළලා තියෙන්නේ නැත්නම් ආනාපානයේ තියෙනවා. එකක් දුකේ නැත්නම් රූපයට වෛර කරන නිසා. එතන තියෙන ස්වභාවය ගැන ආනාපානෙත් කියනවා. ඒ ස්වභාවය ගැන අපි කතා කරන දේ දැන් තියෙන මූල ධර්මනේ විතරනේ අපිට ඒකේ කෙලවරක් වෙන්නේ කතා කරන්න පුළුවන්. ඉවරයක් වෙන්නේ මොකක්ද ආරූපය කියලා කියන එක අපි තේරුම් අරගන්න ඕනේ. එතකොට මේ රූපයට අරූපයට යනකොට රූපයට වෛර කරනවා රූපයට යනකොට අරූපයට වෛර කරනවා කියන කතාව සාපේක්ෂව සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ චරිතය කොයි එකද කියන්නද? සමහර අරූපයට කැමති රූපයට වෛර කරනවා. සමහර රූපයට කැමති අරූපයට වෛර කරනවා. ඒ එයා මේ යමක් දිහා බලලා කරන ප්‍රකාශයේ හැටියට එතනදී විතරයි ඒක විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ. අනික කෙනෙකුට ස්ථිර කරන්නත් බෑ යෝජනා කරන්න පුළුවන්. ඔය කතා කරන්නේ රූපයට වෛර කරලා නැත්නම් අරූපයට වෛර කරලා කියලා. නමුත් ඊගාව චිත්තක්ෂණේ එයාගේ චප්පලක තියෙන නිසා නිපැත්ත යන්න පුළුවන්. ඒක එහෙම තියෙනවා නම් මොකද්ද ප්‍රශ්නේ? ඒ වගේ කිව්වොත්. මොකද්ද නගන්න ප්‍රශ්නේ? නෑ එහෙම වෙන්න බෑ තියෙන තැනලා නැත්තන්ට යන්න බෑ නැත්තන්ලා ඇත්තන්ට යන්නේකොත් ඒහා සමානව හිත වෙනවා. මේ දෙක අපිට වෙන් කරන්න බෑ. ඒක තමයි ස්වභාවය. ස්වභාවය නිතරම නැත්තන් ඉඳලා නැත්තන්ට යනවනම් ඒහා සමානම නැත්තන් ඉඳලා නැත්තන්ට එනවා. ලොකු සාන්ත කියනවා අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වීම සහ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වීම කියලා ওই සමථ විදර්ශනා භාවනා පොතේ අන්තිමට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ. විද්‍යාඥයෝ ඔය පමුඩ ගහගෙන නැටුවට අපේ ධර්මයේ ඒක බොහෝම සරල කාරණාවක්. තරල නෑ. නැවත ඒකදී අපි බුද්ධ ආගම ඒක ඇල්ල අයින් කරලා. මා බුලත් කොලේ කනකොට නැට්ටයි දැල්ලේ කඩලා දාන්නේ කන්නේ. බුද්ධ ආගමට ඒකට සැර වැඩි වගේ. අර ණය එනකොට ඒකෙල්ලු අල්ලගෙන ආවිලා තියෙන ඒ නිසා බුලත් කොලේ නැට්ට කඩනවා. ඒ නිසා ධර්මයේ තියෙන නැට්ට කපලා තියෙන්නේ. බුද්ධ ආගමට එනකොට. වායෝ ධාතුවේ මේ ඒක අර කලින් වගේ නිමිති ගන්න නැති ස්වභාවයට යනවා. විස්තර ගන්න නැති ස්වභාවය. නමුත් දිගින් දිගට මේ හුස්ම රැල්ලේ හිත පැවැත්වීම නිසා නේද අනිමිත් ස්වභාවය. ඔය නිමිත්ත නැහැ කියන එක තමයි අනිමිත්ත කෙනගේ වචනාර්ථය. ඒ නිසා නිමිත්ත එන්නේ එන්නේ එන්නේ දෙවේලේ දකින්න කුකුලායේ කර්මලා මේ වේලේ පෙනේ සකසියම සුදු වෙලා කියලා මේ මේ පිරංජන වෙන්න පටන් ගන්නවා. ඕනම කෙනෙක් ඇසුරු කරලා බලන්න ඌ එපා වෙනවනේ. ඒ කියන්නේ කොහොමද දෙයක් අය? බඳින්න ඉස්සලා කතාවේ වැන්දයි පස්සේ කතාවේ තියෙන ඕක තමයි විරංජනේ කියන්නේ ඕකට වෙන මොනවක් නැහැ. බලහන් ඉන්න ඕනේ ඕනේ මූණක් දිහා බලන්න අයියෝ කොච්චර කැතද කියලා කියන. ඒක අපි වෙන මොනවල් බලන්නේ වෙස් මූණ බලන්නේ නිතරම මොන්නම දෙයක් දිහාවත් මේ ලෝකේ බලන්න ඉන්න බෑනේ. බලන්න හිටියොත් ඒකේ වගේ අඩු වෙනවාමයි. ඉතින් ඒක විරංජනේ කියලා බුදුහාම කියන එක ලොකු දෙයක්. බුදුහාම කියනවා මේ ඒ විරාගයක් වහන රාගනේ ආසාව කියන්නේ විරාගයේ පහළ වීම තමයි ශ්‍රේෂ්ඨම ධර්මය. ඒ තියෙද්දි බලන්න ඉන්නවනම් ඌට දෙයියොත් වඳිනවලු බුදුනුත් වඳිනවා. නැදකින් නොවතන් කිය කිය ඔහේ බලන්න. නිමිත්ත කියන එක වත්තකතනේ දෙනවනම් අනිමිත්ත කියන එක අනිත් පැත්ත කියලා හිතනවා. නිමිත්තක් අපි අරගන්නේ අපි අරමුණකට හිත යොදාන්න මෙනෙහි කරමින්නේ. ඒ කරන ගතිය නැති වෙලා යනවා. ඒකේ තියෙන අර ප්‍රේමණීය ගතිය නැති වෙන්න පටන් ගන්නවා. සලකුණු දැබීම සහ සලකුණු අනුව අඳුරා ගැනීම දෙක නැති වෙනවා තමයි. මනසට නිකන් පාළු සුහම් පිටින් ඉවර ගියා වගේ හිස් ස්වභාවයක් දැනෙන. ඒකද සම්මතයේ සුන්නත ස්වභාවයෙන් කියන්නේ. එහෙම එහෙම එහෙම හරියට අමාරුයි කියන්නේ. ඉතින් කියන්න පුළුවන් හුස්ම රැල්ල එපා වීමක් සිද්ධ වෙනවා, භාවනා සමස්තයක් වශයෙන් එපා වීම සිද්ධ වෙනවා, තමන් එපා වීම සිද්ධ වෙනවා. එතකොට විරාගයක් සිද්ධ වෙනවා. මේ විරාගය අනිමිත්ත ස්වරූපයෙන් එන්න පුළුවන් ශුන්්‍යත ස්වරූපයෙන් එන්න අපණීත ස්වරූපයෙන් එන්න පුළුවන් ඒ චරිතවල හැටි අනිමිත්ත කියලා කිව්වොත් යා නිමිති ගන්න සංඥාවට සාපේක්ෂව කතා ගන්න අපණීත වේදනා චෛසිකේ සාගත ශුන්්‍යත සංස්කාර පැත්තෙන් බලනකොට ඉතින් එක එකන චරිත තුනක් ඒ ඒත් එන එකම දෙයට ඒ චරිතවල හැටියට යා දෙන නම් වෙනස් බලන පැතිකඩ තුනක් තියෙනවා අමුතුනකින් අපේ තේඩාවක එක එක තැන් වල එක එකනේ මතුවලා පේන්නේ. ඉස්සරහට. ඉතින් ඒ නිසා අපි ඉන්නේ අපි තුන් දිනක් ගත්තොත් තුන් තාලයක්. ඒ නිසා ඔක්කොටම එක බණ කිව්වට හරියන්නේ නැහැ. මේ චරිත ලක්ෂණ යනවා එයා දෙන කට උත්තරින් තමයි පොඩි මේ යෝජනාවක් අත්‍යගේ බලන පැත්තෙන් පේන්නේ ශුන්‍යස පැත්තෙන් වගේ අනිමිත්ත පැත්තෙන් වගේ අප්පහිත පැත්තෙන් වගේ කියත හැකි. යාට ඕනනම් බනින්න පුළුවන්. ඔබට වැඩක් නැහැ නේ කියලා. එහෙනම් කිතේක ඔය කියන කතාව ගේ තමයි වඩත් තේරෙන්නේ කියලා දෙන්න එකඟ වෙන්න පුළුවන්. හැබැයි ඔක්කොමලා අනිමිත්තෙම දකින්නේ නැහැ. ඒකම තව කෙනෙක් ශුන්‍යත පැත්තෙන් දකින්න. මේ බුදුහාමරණ තුනම එකයි. අපිට තුනක්. ඒකට කොහොමද ඒක අදාළ වෙන්නේ Tamanට? ඇයි ඒ ප්‍රශ්නේ අහන්නේ මොකද? මම ධන සංඥාව කියලා මෙතෙක් කල් හිතාගෙන හිටියේ බොහෝ දෙයක් උපාදානය කර ගැනීම කියන අදහසක්. නමුත් ඒක තමයි වැරදි වෙන්න පුළුවන් ධනයක් අපිට එකක් වශයෙන් බලන්න පුළුවන් නානය නානත්ව වශයෙන් බලන්න. ඒකත් නානත්ව වශයෙන් බලන්න පුළුවන්. අපි දැන් මෙතන ඉන්නවා ගිහි පැවිදි දෙකොටසම ඔක්කොම එක ගණයක්. ඒකට අපිට හිතයි පැවිදි පැවිදි කියලා. තව කෙනෙක් කියනවා පොත්‍රය පැවිදි පැවිදි නම් ඔක්කොම මිනිස්සුනේ ඔක්කොම එකයි කියලා. ඉතින් අර තමන්ද මනින්නේ කෝකෙන්ද කියන එකෙන් තමයි ඒ ඝණය ඒකත්තද නානත්තද කියලා කියන්නේ. ඉතින් අපි ඒකත්ත නානත්ත දෙපැත්තෙන් බලනකොට සම්පූර්ණ මතවාද දෙකක්. ඝණයම තමයි. එකම ඝණය. මේක එක එකක් වෙන් කරලා බැලුවොත් පතුරු ගහලා වෙන් කරලා අරගෙන බැලුවොත් මේ ඔක්කොම හැදිලා තියෙන්නේ නිකන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන්ස් වල ඉන්නේ. එව්වගේ නෑ ඔය කියන ඒව ඔක්කොම බෙදා බෙදන්න පුළුවන් උපරිමයේ බෙදිලා තියෙන්නේ. මේ ඔක්කොම ඝන වෙලා එකතු වෙලා පිටු වුණාට පස්සේ තමයි අපි ගෑණි මිනිහා පැවිදි උපැවිදි දාන ඊට පස්සේ දාන ලේබල් කොච්චර වෙනස් වුණත් මේ ලේබල් එක අර ඉලෙක්ට්‍රෝන වලට බලපාන්නේ නැහැ. ඒක ඇදලා තියෙන අර මූල ශක්තියට අපි දාන ලේබල් එකද ඒ කට්ටිය දන්නේ නැහැ මෙහෙම ලේබල් එකක් දාලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා අපි කොතනද මේ කතා කරන්න කියන එකයි තියෙන්නේ. අපි කොයි ඒ ඒ ගොඩ ගැහෙන තැන ඉඳලා කතා කරන්නේ දියර දියාර වෙන තැනදී කතා කරන්නේ කියලා මොකේද කතා කරන්න කියන එක අඳින්න නැතුව විනිශ්චයක් දෙන්න ගත්තොත් ඒ විනිශ්චය වැඩි කල් හිටින්නේ නැහැ. අරමුණේ විස්තර ලැබීමේ සානස ධන සංඥාව ගේ වෙනවා මොන අරමුණේද මොනවද විස්තර කියන එක ඉදිරිපත් කරන්න දැන් සානස විස්මරෙන් ගත්තොත් ඔව් විස්තර බැලීමේ විස්තර කියන්නේ මොනවද? ඒ වගේ අර වගේ සාමාන්‍ය කරන වචන දාපු ගමන් මේ වගේ සාකච්ඡාවට යන්න බෑ. ඒකයි අපි කියන්නේ කමටහන සුද්ධ කරනකොට ගහපන් ඔළුවටම මැරෙන්න. වනවන්න එපා. මං ආනාපානේ බලන්න. මේ තද ගතිය බලන්න. මේ ඌව නැතුව අරමුණක මොනවාද අරමුණක ලක්ෂණ කියලා කිව්ව මොනවද කතා කරන්නේ? අහසනේ ඉන්නේ. බයස හරියටම ඒකට ගත්තොත් සමහරට ඒක විසඳ ගන්න පුළුවන්. ඒත් බැරි වෙන්න පුළුවන්. ඔක්කොම වගලගෙන කතා කරන්න පටන් ගත්තා. අපි කතා කරන්නේ මාතෘකා දෙකක්. පෙනුමෙන් පේන එකක් වගේ. අන්න ඒක නැති කරන්න තමයි කියන්නේ මේ කියන දේ short to the point, short and sweet කාරණාව කියන්නේ. එතකොට අපිට යම් ප්‍රමාණයකට දෙන්න විනිශ්චයකට යන්න පුළුවන්. මේ මානවලා ගැහිල්ල තමයි සදා මේ සාහිත්‍ය කරනවා ඒක තමයි මේ ආලවට්ටම තියෙන්නේ. ඒ කවදාවත් සත්‍ය සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඒ නිකන් නිකන් නික මිනිසුගේ හිත නරක හදන්න පුළුවන්. කතා කරනවා හරියට නඩුව කතා කරනවා වගේ සාක්ෂි හරියටම කියන්න ඕනේ මම මේ කතාන්නේ ආස්වාසය කියන්නේ මෙන්න මේ ගුණය ගැන. අරමුණක තියෙන ගුණ ගැන කියනවා කියලා කිව්වහම ඒක නිකන් ඔක්කොම මල්ලෙන් ගහිලක් වෙනවා. තේරෙනවද? මොන බොරුද? තේරෙනවා වගේ තේරෙනවා කියලා කියනකොට මට හිතෙනවා මට ප්‍රශ්නවත් තේරෙන්නේ නැහැ. සංවිධාන ඉතාම ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්න අහන්නේ මේ නාමන්නේ අපි ආස්වාද ප්‍රස්වාසයේ බලබලා ඉන්නකොට ඒ ආස්වාද ප්‍රස්වාසයේ ටිකෙන් ටික අර සිවුම් වෙලා සිවුම් වෙලා ගිහිල්ලා ඒක අවස්ථාවක් වෙනවා නිකන් මේ ශරීරයේ නිකන් ශරීරය මුතුන අතුලෙන් තල්ලු වෙනවා අතුලෙන් තල්ලුලා දැන් මට සාමාන්‍යයෙන් දැල්ලා දිනවා මෙහෙම මෙහෙම ගිහිල්ලා දැන් මොකද හරි මෙහෙම උඩටම යොමු වෙලා එහෙම මිනිසෙක් ඉන්නවා අපව එකකින් කීරේ ලැකලා යනවා. ඒ தත්ත්වය මොකද්ද කියලා සංවේදනය වෙනවද කියලා කියන්න මම දන්නේ නැහැ. කෙසේ නමුත් අපි සමහර වෙලාවට මේ එකකට ඇතුළට নিমগ্ন වුණා වගේ බැසගෙන ඉන්න වෙලාවක් තියෙනවා. නමුත් අන් දෙක වෙන් වෙලා වෙන වෙනම ක්‍රියාත්මක වෙන වෙලාවල් වගේ තියෙනවා. ඉතින් ඒකට මේ සංකිට්ඨ චිත්තං වික්කිට්ඨ චිත්තං කියන වචන දෙක බුදුන්සේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ යමකට එක ඔක්කොම ගුලි වෙන වෙලාවක් වෙනවා. විශීලා යන වෙලාවක්. නැත්නම් යමකට ඇතුළට ගිලා ගන්න වෙලාවක් වෙනවා. එළියට යන වෙලාවක් වෙනවා. මේවා ආකාර. එක එක ආකාර දක්වන හැටි. ඉතින් ඒ වගේ වායෝ දහතු විතර නෙමෙයි හැම එකෙම එහෙම ලකුණු තියෙනවා. ඒක දිහා බලන්න බෑ මම කියලා හිතලා ගත්තොත්. එතකොට මම නෑ මේ මේ සංසිද්ධියක් දිහා බලන්න. ඒ සංසිද්ධිය දිහා බලන්න ඉස්සර වෙලා මේක මගේ කය මගේ ආත්මය කරගත්තොත් අපිට හැඟුම් පහර වෙනවා. කවදා ගමනක් යන්න බෑ. එතෙන්ට යනකොට මම මාගේකම අතහැරලා මේ වෙන දේ දිහා බලන්න හිටියොත් මේ හඳ සූර්යග්‍රහණයකට අහු වුණා වගේ ආය හඳ ගැලවුණා වගේ ඒ වගේ සිද්ධියක් තියෙනවා. අපි සිද්ධිය දෙන රූපකේ තමයි ඔය මේක මෙන්න මේ වාගේ කියලා කියනවා. ඉතින් මෙවුවා ධර්මතා. මේව හැම වෙලාවෙම ලෝකෙ සිද්ධ වෙන දේවල්. ඒතර පුත්තජනිය මේක හිත කන කාටෝ පිංස ගන්නවා. දන්න කෙනා ධර්මතාවය දන්නේ කන ගන්නවා. ඉතින් මේව ලෝකෙ හැම වෙලාවෙම සිද්ධ වෙනවා. ඔබ හිතියත් නැතත්. ඔබ මොක මම කියාගන්න නැතුව මගේ කියාගන්න නැතුව ආත්මය කරගන්න නැතුව ඉන්න පුළුවන්කමට තමයි බුදු කෙනෙක් සාක්ෂි මේක මම මාගේ ආත්මය කරගත්ත ගමන් එකකින් ආතතියක් ඇති වෙනවා හැඟීමක් ඇති වෙනවා ඒක පිළිබඳව කැක්කමක් එනවා ඒ තරමට දුක ඒ නිසා මේවා සිද්ධ වෙනවා ධාතු ගුණ ධර්මතා චිත්ත නියාම නැද නියාමතා ධර්මතා වශයෙන් බලනකොට ඒවා සිද්ධ වෙනවා ඒවා ඒවට බොහොම දුරස්ත බැලමක් අපි ළඟ තියෙනවා. ඒක ඇලි ගලි ගත එහෙම නැත්නම් ආලිංගනය කරන හැඟීමක් නෙවෙයි. ආලිංගනය කරන හැඟීම තමයි පුතජන හැඟීම. ඒක පුදුලා කොට දුරස්තව බලන එක චිත්‍රපටියක් බලනවා. තමන් දන්නවගේ චිත්‍රපටියක් බලනවා. එතකොට අර ඒත් පොඩ්ඩක් අඬනවා විසිල් ගහනවා ගතියක් තියෙනවා. මට විච විචර බව දන්නවනේ. වෘද්ධජනේම නෑ මම මම කරගෙන බලන්නේ. ඒක මම මේ චිත්‍රපටයක් බව දන්නේ. ගාගෙන අනාගෙන. එසම ලක්ෂිකුත් දෙයක් බලලා එයින් පෙලෙන්නේ නැති සැලෙන්නේ නැති හිතක් හදාගන්න බුදුහාමරෝ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන පහුවෙනව පහුවෙනව ඒක Tamanටම තේරෙනවා. ලෝකෙ මොන මොන ඔය දැවෙන ප්‍රශ්න තිබ්බ හෙට උදේ වෙනකොට ඒක නෑ. සාමාන්‍ය ප්‍රශ්න අවුරුදු ගාණක් තියෙනවා. දැවෙන ප්‍රශ්න තියෙනවනේ. ඒව හෙට උදේ වෙනකොට කොහොමඩක්වත් නෑ. ඒ නිසා කට්ටියට කියන්නේ බරපතල ප්‍රශ්න මම හෙට උදේ නෙමෙයි අනිද්දා උදේ එනවා ටක් ගන්න. ආරු යන්නේ ආවට වැඩිය වේගෙන් සැරට. ඌට ඕනේ ඒ ගිනි කුන්දමට අත දානවා දකින්න. හරි ප්‍රශ්නේ බාරගත්තා. ওই නඩුව ගන්න දවස් දෙකකට පස්සේ මම දවස් දෙක පුදියන්නලා තුන්වෙනි දවසේ එන්නේ කියලා බලන්න ප්‍රශ්නේ මිනිහා එන්නේ වෙන මොකක් හරි කියලා. හැම දෙයකම දැවෙන ප්‍රශ්න වල තියෙන ගතිය හරිම චපලයි. හරිම චපලයි. ඒ බොහොම ඉක්මනට වෙනස් වෙනවා. සමහර දැවෙන්නේ නැති ප්‍රශ්න වල අවුරුදු ගණන් තියෙන ගාලල්ලා තියෙනවා. තියෙනවා තමයි ඉතින් ආර්ථිකේ වැටෙනවා. ඕ යකඩ ගණන් එහෙම මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නයක් නැහැ. පෙට්‍රල් ගණන් කිව්වා අම්මද්ද පොළොමේ හෙට වෙනකොට ගමන් නැතර ගාලා ඊපහුවෙන් උන් ආයෙ පොලිමේ. <laughs> ඒකට බෝම්බ ගහනවා. බොම්බ ගහව ගා සිංහලට නැගලා තාද වෙලා අර බහුවෙන්දට ආයෙ ආයෙ මාකට් එකට ගිහිල්ලා. මතකවත් නැහැ. එහෙම ලෝකයේ අධ්‍යා බලනකොට පත්තරකාරින්න විතරමයි ලාභෙ තියෙන්නේ. වෙන කාටවත් ලාභ. ඕක කරන්නේ පත්තරකාරය විතරමයි. ඔය දැවෙන ප්‍රශ්න සියල්ලම ජනමාධ්‍යෙන් මතු කරන දේවල්. පැහැදිලිව මතක තියාගන්න මේ මිනිස්සු ගාව තව අවුරුදු 20කට සැලසුම් තියෙනවා. කාලා බුදියාගෙන ඉන්න දෙන්නේ නැහැ. මොනවා හරි එකක් දාන එක බැලුවොත් තනි ක්‍රම අපේ අපච්චින්න කාලික වැඩ සායම්බරු කියලා කියන්නේ වැඩ. සායම්බරු සායම්බරු කියලා කියන්නේ පත්‍ර පිළිගන්නේ නැහැ බොරු ටිකක් නැත්තම්. ඒ නිසා මිනිස්සු මේ මොනවා හරි එකක් වෙන්න දින එකක් ගැන කතා කරලා 2016 ලෝක විනාශ වෙනවා කියලා මැරෙන්න නැටුවා. දැන් 18 එකෙකුටවත් මතක නැහැ 2012 තිබුණාද කියලාවත් මතක නැහැ. ඔය හැම දැවෙන ප්‍රශ්නෙකම තියෙන්නේ මේ මේ ත්‍රිල් එකක් හදාගන්න චිත්‍රපටිකාරයෝ ජනමාධ්‍යෙන් කරන දෙයක් මිසක් ඔහොම දෙයක් ලෝකේ නැහැ. රටේ කරේ සත්‍යම ජනමාධ්‍ය නිසා මොකද? බුදුරජාණන් කිහිපදේක මන් දන්නේ මට කිව්වේ සුබෝදාරාමෙන් තමයි පටන් ගත්තේ කියලා. මම මහත්තයා කතා කරුවා ඔන්න වහන්සේ ඊයේ කියලා බණ කියලා ඇවිල්ලා සුබෝදාරාමෙන් ඔන්න බුදු ඇස් දිනනවා කියලා. මම කො මොනවා මම අත්දැක්කේ නැහැ නේද. දැන් එන අද බලන්නකො කොළඹ හැමතැනම අපේ අම්මා පෙන්නනවා කිව්වා කාමරෙත් තියාගෙන. ඇත්තටම දැන් ඒ ඉරසෙන් ඒ කියන මම මඩ කල පුහිටියේ දවස් වලට ඊට පස්සේ දැන් මේ මඩ කල පැත්ත බුදු වෙන දුන්නා අම්පාරට එනකන් වෙන්න ඕන මට ඒක බං බුදු වෙන බෑ සිරසෙන් ඩාවේ සිරසෙන් ඩාවේ කකුල් දෙකෙන් ඩාවේ සිරසෙන් ඩාවේ කකුල් දෙකෙන් ඩාවේ අපි අපිට වටක නැහැ කකුල් දෙකෙන් දෙ ඉන්නේ සිරසෙන් දෙ ඉන්නේ කියලා ඒ තරම්ම ජනමාධ්‍ය කාලා මේ අරන්නේ ජීවිතය ගත කරන අපටවත් බලන්න ජනමාධ්‍යෙන් බේරලා ඉන්න බැරි හැටි මෙහි ආවත් දුවනැල විසීතලේ වදිනවා. නගරේ ඉන්න මිනිසුන් ගැන පවුනේ. වෙන මොනෝ කරනද? ටයිම් ස්ක්વેර් එකට ගියාම හැම බිල්ඩින් එකේම බිත්ති හදලා තියෙන ටීවී ස්ක්‍රීන් වලින්. ඔක්කොම ටීවී ස්ක්‍රීන් තියෙනවා. බැලුව බැලුවේ කොහොමද බලන්නද? කරකොල ඇතරිය වගේ මේ ස්ක්‍රීන් එකක් සාමාන්‍ය මේ බිත්ති එකට වැඩිය ලොකුයි. ඒ වගේමයි තියෙන්නේ. ඔක්කොම ජනමයි. ඉතින් එතන ගියාට පස්සේ මිනිස්සු ඇක්සිඩන්ට් වෙනවා, වමෙන්ද යන්නේ, දකුණෙන්ද යන්නේ, මේ ළඟ ඉන්න ගෑණි හෙළුවෙන් හිටියට ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතනත් ඒකත් එළුවේ මේකත් එළුවේ. හරි ලස්සනයි. තන්නේ කරව ජනමාධ්‍ය මේ ගෙනියන හැටි බලනකොට මනුස්සයට දවස අවුරුදු ගත වෙනව හොයන්න බෑ. ඒක සැලසුම් කරලා තියෙන හැටි කියලා බලනකොට පේනවා මේ මිනිස්සු කොච්චරක් අපේ තකතිරකම් ප්‍රයෝජන ගන්නවද? අපේ තණ්හාව ප්‍රයෝජන ගන්නවද? ඉතින් අපි ඒක ගණන් ගන්න නැතුව හිටියොත් අනුසුක ප්‍රයත්නේ නිකන් වතොයි. මොකද නිකන් දෙන්නේ ඒක. ඇඩ්වර්ටයිස්මන්ට් එක නිකන් දෙන්නේ. ඒ වෙනුවට පත්තරච්චු ගහලා දෙනවා. ඒ වෙනාට ඕන දෙයක් දෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් එක ගන්නවා. ඉතින් අපිට අපිට ඇඩ්වර්ටයිස් කරන දේ අවශ්‍ය නැත්තම් නිදහස් නේ. අපිට අවශ්‍ය නැහැ. අපි බලන ඇඩ්වර්ටයිස් වැඩන්නේ අපි ප්‍රොඩක්ට් එක ගන්නෙත් නැහැ වෙන ප්‍රොඩක්ට් එකක් හොයන්නේ නැහැ අපිට ප්‍රොඩක්ට් එක ඕනේ නැහැ ඉතින් ඉවරයි. අන්න ඒ වගේ අපි ළඟ කොක්ක නැත්තම් මේ පැත්තේ කොක්ක නැත්තම් ඒ පැත්තේ කොක්ක වදින්නේ නැහැ. මේ හැකිල දිග හැකිල දිගාරනවායි කියලා කියන්නේ මෙහෙම වෙන එක මෙහෙම කරලා තියන්න. කොච්චර කොක්ක දැම්මත් වදින්නේ මේක මේක චපල නම් විතරයි මේ කොක්ක වදින්නේ. ඒ නිසා කාටවත් බෑ මාව රවට්ටන්න මයි ළඟ චපලකමක් නැත්තම්. 150යි. මේ දවස්වල කේමනා සංසින්න කාලේ ඉතින් එක්කෙනෙක් ඇවිල්ලා චෝදනා කරන ලොකු තාන්තිට මේ ආන්දර මගේ කුටියට කතා හිට මට බාහන කරගන්න බැරි. එහෙනම් සද්ද කෙරුවයි කියන්නේ. දෙන්නම කතා කරනවා. දෙන්නම පළලයි. නඩුවක් නැහැ. තෝ කතා කරන එකට උන්කම් දෙන්න එපා. නැත්තම් කවුද කර්මණියා කතා කරන්නේ. ඒකලේ ළම දැන් ඌට බනිනවා. දෙන්න පළල. නඩුත් තාවුදරගේ බඩුත් තාවුදරගේ. මොකද එකෙකුට වැරද්දක් කරනවනේ අපුඩිය ගන්න. අත් දෙකක් තියෙන මේ. එක හතක් ඇවිල්ලා කියනවා අනික් අතට බලන්න ආරේ ඇවිල්ලා සද්ද කරපුවාම මට සද්ද වුණා හිතෙන්නේ. මේකේ කාටද කාට ප්‍රචෝදනා කරන්න පුළුවන් හැම කෙනාම ඒක කොටස් කාර්යයක් නෑ හැම වැරද්දම කොටස් කාර්යයක්. ඒක දන්නවනම් අපි මේ අනුන් හොයාගන්න හැටි අනුන්ට පටවන්න හදන හැටි වැරද්දක් වෙච්චා. ඒ නිසා බුදුදන්නාන්ති කිව්වේ හදනවා නම් හිත හදපන්. හිත හදන්න නැත්නම් බාහිර දින කොයි එකත් ඇවිලෙනවා. මේ කියන්නේ ඉද්දෙන ගතිය තියෙනවා. හිත හදාගත්ත මං ඒ ඉද්දෙන්නේ නැත්තේ නෑ. එයා දන්නවා ඒකෙන් මට මෙච්චර කෙලෙස් තියෙනවා කියලා. යට ඒක සූචකයක් වෙනවා. ආදර්ශයක් වෙනවා. අනිත්‍ය කරණ කියලා කියනවා. ඒත් කියන්නේ චෝදනා ස්වරූපෙන්නේ ඔබතුමා මේ කරපු වැඩ නිසා මට බැවිසන මේ මට දැන් තේරෙනවා මයි ළඟ ඉද්දර ගතියක් තියෙනවා. ඒක ස්තුතියි. එතකොට බුදුහාමුදුරු මතකයි. එනිසා අපිට ඉද්දෙන්න නැතුව බෑ. ඉද්දෙන්න හැම වෙලාවෙම මතක තියාගන්න. ඇවිස්සෙන හැම වෙලාවෙම මතක තියාගන්න. අපි ළඟ තියෙන චපලකම නිසා තමයි අපි ළඟ තියෙන මේ වංචනික ගතිය නිසා තමයි කෙනෙකුට අපි අපි රවට්ටන්න පුළුවන් මේ. ඒ රවට්ටන ප්‍රොසෙස් දන්නවනම් සේක. මෙච්චරක් මඩ දැන් කාලා තියෙන කියලා දන්නවනම් සේක. නොකා ඉන්න බෑ. ශේක උනාට පස්සේ කන රාත්තල් ගාන දන්නවා. බුක් කීපින් තියෙනවා. මේ මේකෙදි වෙන බව දන්නවා. අන්න ඒක තමයි හොඳම පුහුණු. චරයි අපි වෙන නතර කරන්න හදන්නේ. එමනම් අපි ඊතාවතා ආදී ගාථා සජ්ජහනා කිරීමේ දේශනා සැසිවාරය સમાપ્ત කරමු. ඊතා මොකද කියන්නේ? ඈ? දත්‍ර මාතේ ඉඳ බණින්න ඉතිවුත් නැහැ නේද දත්‍ර මාතේ. නෑ රූපේ ඉඳලා නාමයට මාරු වෙන්න හදනවා දැන් ආනපන කියන්නේ වායෝ පොට්ටව ධාතු රූපේ ඒක යම් මට්ටමකට ගෙවුනට පස්සේ නාම ධර්ම වල වේදනා සංඥා සංස්කාර එන්න එන්න හොඳ වෙලාවේ වෙලා රූප තියෙනකන් අරවට එන්න වෙලාවක් නෑ නේ ගොරෝසුයි ඒක නිසා සියුම් වෙනකොට වෙනකොට වෙනකොට අරව තිබුණා ඉස්සරත් තිබුණා නමුත් ඒවා දැන් කැපිපෙන ගත වැඩි වෙනවා. සමහරට හිතවිලි වැඩි වෙනවා. සමහරට වේදනාව වැඩි වෙනවා. සමහරට ශබ්ද හෙන වැඩි වෙනවා. ඒ ඔක්කොගෙම වෙන්න තියෙන්නේ දැන් රූප ධර්ම වල තියෙන දල ගොරෝසු කන බහල ගතිය අඩු වෙගෙන අඩු වෙන යම් මට්ටමට යනකම් නාම ධර්ම තියෙන බවක් අපි දන්නෙත් නැහැ. තිබුණත් ඒවා ඉන්සිග්නිෆිකන්ට්. අරක අඩු වුණාට පස්සේ මේක බැහැඳ පටන් ගන්නවා. දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි හරි සියුම් තැනක ඉන්නේ දැන් සංවේදී භාවයෙන් ප්‍රනීත තැනක ඉන්නේ. අයිටි ප්‍රනීතයි. එතකොට අපිට පුළුවන් මෙහෙන් ගන්න. පරිචින මෙහෙන් හිතවිලි තියෙනවා. දෙකෙන් කොයි එකටද යන්නේ කියන එක. ඉතින් හරීම හරිම සයන්ටිෆික් ප්‍රකාශනයක් කරනවා පණ්ඩිස්වාංශ බුරුමේ දෙකේම ඉන්න පුළුවන් නම් හොඳම සද්ධාව තියෙන කෙනෙක් කියලා. සද්ධාව නැත්තම් ආනපානට එන්නේ කියලා. තමන්ට විශ්වාස නැත්තම් මේක තමයි මේක වැරදිලාද කියලා ගට්ස් නැත්තම් ආනපානට ඇවිල්ලා යන්තම් අර දන්න පුරුදු එකෙන් ආයෙත් සද්ධාව වැඩි කරගන්න කියනවා. එහෙම නැහැනේ යන්නයි. කියන්නේ භවනා දැන් යන්න හදනේ නාම ධර්ම ඉඳලා රූප ධර්මකට. ඒක ප්‍රොමෝෂන් එකක්. අපිට පේන්නේ අභියෝගයක් කියලා. අපිට පේන්නේ අපිට වැරදිලයි කියලා. අපිට පේන්නේ නැති කරදරයක් ඇවිල්ලා කියලා නෑ. මෙතෙක් තිබුණ යකෙක් දැන් පේන්න පටන් ගත්තා. මුදුවට ඒ කියන්නේ රහතන් වහන්සේ නම වුණත් ඒක වෙනවා මං හිතන විදිහට. ඒ ඒ වුණාට පස්සේ රහතන් වහන්සේ දෙයක් නෑ අනපනිත එකයි හිතවිල්ලත් එකයි. දෙකේ වෙනසක් නෑ. ඒ නිසා යකිර දැන් හිත දැක්කට අපෝ කම්බෙන් ඇදගෙන ආවිල්ලා ආයේ ගාලේ ගැට ගහන්න ඕන කමක් නෑ. හරි ඵලයක්. එතකොට එන්නේ මොකද හිතවිලිත් අර විදිහට මහානපානේ වගේම සංසිඳන පටන් ගන්නවා. ඕ එතකොට සද්ද ඇහෙන්න පටන් ගන්නවා. සද්ද දිහා හිතන සද්දත් අහනපාන වගේම සංසිඳන පටන් ගන්නවා. ඕනේ එතකොට වේදනාව එන්න පටන් ගන්නවා. එක එක කරන් චරිතවල හැටියට. කොයි එක දිහා බලලා හිටියත් අර ආනාපානට වෙච්ච දේ වෙනකොට ඒ සද්ද වේදනා හිතවිලි අරිනකොට ආනාපානේ ඊටත් වැඩි ගැඹුරු මට්ටමකට යනවා. ඔක්කොම එතකොට යනවා. ඒ ඒ ගැඹුර ඒ යන ගැඹුර Tamanට වැටහෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කතා කරනවා. තේරෙන්නේ අපිට තේරෙන්නේ නැහැ සංසිද්ධියේ ඝන බහලකම නිසා විචිත්‍රකම නිසා මේ ඔක්කොම අතරේ අපේ සංවේදී භාවය වැඩි වෙන බව එමේ එක න්‍යාය ධර්මයක් හැබැයි ඒ නිසා අපිට කරන්න තියෙන්නේ දිගට කරගෙන යන්න කරගෙන යනකොට යනකොට අපි අර background music background thoughts inner thoughts ඔක්කොම පේන්න පටන් අර ගන්නවා මේකන් අරුණ අගිනකොට කොස්කොලනටත් පේනවනේ හැමදේම පේන්න පටන් අර ගන්නවනේ ඒක මේ ආලෝකය වැඩි වීම නිසා ඇතිවෙච්ච කැනහිල්ලක් නෙවෙයි. අන්ධකාරය පේන්නේ නැහැ කියලා කියන්නේ නැතිකම නෙවෙයි. තියෙන වෙන් කරලා දැනගන්න බෑ. නිසා ආලෝකය වැඩෙනකොට සංවේදී භාවය වැඩි වෙනකොට පුදුමාකාර සියුම් දේවල් පේනවා. ඒක භාවනා ලාභයක්. එකක් බලපෙක දෙක තුනක් බලන්න පුළුවන් දැන්. කරදරයක් කරගන්න එපා. කරදර නම් සැක නම් ආනපානට යන්න. සැක නැහැනේ කරදර නැහැනේ සෙල්ලක්කාරකම තියෙනවනේ කම්මෝ ගෝචිකාගෝ කියලා. තමන්ගේ චරිතය පෙන්වන්නේ රූප කර්මස්ථානේ ගෙවෙනකොට එන කරදරයෙන් තමයි තමන් කවුද කියලා දැනගන්න පුළුවන්. ශබ්දකාරයේද්ද මෙයා වේදනාකාරයේද්ද මෙයා හිතවිලිකාරයේද්ද කියලා. ඒකට වෛර කරලා බෑ. ඒකට සාදර වෙන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ ඒක ලාභයක් කියලා. භාවනාදී මමයා කවුද කියන එක තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ පේන දේවල් මේ සුබ දේවල් නෙවෙයි. ආස කරන දේවල් නෙවෙයි. හැබැයි මගේ ප්‍රകൃතිය. මගේ ඇති හැටිය මම දකින්න කැතනද ඇති හැටි එක හෙලි කිරීමෙන් මගේ ඇති හැටිය හෙලි කිරීමෙන් අහිංසක බවක් එළියට එනවා නිහතමානීකමක් එනවා හෙලි කරන්නත් එපා භවනා නොකරන අය ඉදිරියට මොකද ඒක කැපිටලයිස් කරන හොඳ දෙයක් ඒක කතා කරන්න ඕනේ අපි ඒකට සුදුසු පරිසරයක භාවනා කරන්න අතර වෙන නැත්නම් ඒක ආහාර කරගන්න කොම්පෝස් කරගන්න පොහොරක් කරගන්න දන්න කෙනෙක් ඉදිරිපිට එහි කරපිටික තමයි ත්‍රිපිටකය කියලා තියෙන්නේ 15000කට වැඩි සූත්‍ර තියෙන ඔච්චරම තමයි. භාවනා කරනකොට තමන්ගේ මතුවෙන කෙලෙස් ටික හෙලි කරලා පෙන්නනවා. මොකද කියන්නේ ලොකු සාංශය දුන්නේ නිකන් බොහොම සිම්පල් උත්තරයක්. මේක ඉවරනකොට අනිත් ඔය එක අපේක්ෂා කරගෙන යන්න ලෑස්තිලා යන්න. කේමනන්ද සාන්තිනක පොල් පිට වදිනවා වගේ තමයි කිව්වා මේක යට යනකොට ඒක උඩ එනවා කිව්වා මේක බලනකොට මේක උඩ එනවා. වේදනා වේදනාව මේ රූපේ යට යනකොට වේ සද්ද අරූපේ උඩ එනවා. අරූපේ යට යනකොට රූප උඩ එනවා. ඉතින් මේ දෙක පොල් පිට වදිනවා වගේ සීසෝ. ඥානන්ද සාන්තිතෝ සීසෝ කතාව වෙනක් දාලා ඉන්නවා. ඉතින් දෙකම එකයි. ඇත්තටම කියනවා නම් ඒක ධම්මජීව කෙනෙක් කියනකො හිතවිලිත් එකයි අනපනිත් එකයි. ওই ලේබල් එක විතරයි වෙනස් වෙලා තියෙන්නේ ඔක්කොම එකයි. මතුවෙන දේ එක අනේකයි තියෙන්නේ. දැන් මොකද කියන්නේ නැත කමුද? ඔට්ටුවේ. දැන් යපියන එත්තවතා ചാති ගාථා සජ්ජායනා කිරීමෙන් අපි දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරනවා. එත්තවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආවිනිපාන පත්‍ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු